ඒව මේව කෝ භික්ඛවේ සත්තං නම්බොජ්ජංගානං උපාදාය යදි දං යෝනිසෝ මනසිකාරෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ලංකා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මුල් කරගෙන මේ වගේ වැඩමුළු පවත්වනකොට පසුගිය වාර කීපෙදිම මේ ඉස්සරහින් අපි අද තියාගත්ත මාතෘකා පාඩේමයි ඉස්සරහින් තියාගත්තේ ඒක සූර්ය සූත්‍රය වශයෙන් නම් කරලා තිනවා සංග්‍රහ වෙලා තිනවා සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුතේ අටදී ඉතින් ඒකෙදී සරුවචන් වහන්සේ මෙන්න විදිහට කියන මේක සරුවචන භාසිතයක් සරුවචන් වහන්සේ සඳහන් කරනවා මහන්නේ මේ සූර්යා උදා වෙන්න කලින් ඒතම් පුබ්බංගමං පුබ්බ නිමිත්තං පූර්වාංගම වෙන නැත්නම් සූර්ය උදාවට නිමිත්ත පහළ වෙනවා ඒ කවදාත් නොවි වෙන්නේ මොකද්ද අරුණ නගිනවා එනිසා පූර්ව සූර්ය උදාවට පූර්වාංගම වෙන්නා වූ පූර්ව නිමිත්තක් ඇතුමයි ඒක හිට වෙන්නේ මොකක් වැදගත් කාරණාවක් නිසා ඒකට කියනවා අරුණ කියලා ඒ වාගේම තමයි බුදුජානනාංශයේ තමන්නාංශයේ ධර්මස්කන්ධයේ ඉතිරපත්‍රගේ ඥාණයෙන් සඳහන් කරලා තියෙනවා සත්තන්නම් පුජ්ජංගානම් භික්කවේ ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං යදිදං යෝනිසෝමනස්කාරෝ අහනි යම් කිසි කෙනෙකුට මේ කරන බණ භාවනාව නිවනට යොමු කරගන්න ඕනේ නම් එහෙම නැත්නම් මේ ලෝකෝත්තර පැත්තට යොමු කරගන්න ඕනේ නම් තම් බුද්ධංගයක් වඩපත් කරගන්න ඕනේ නම් බෝධියට නැමිච්ච ඕදියට තුඩු දෙච්ච දෙයක් වඩපත් කරගන්න ඕනේ නම් එයා ඒ කාන්තේම ඉරණගින් ඉස්සල්ලා අරුණ ඉන්නාසී බලාපොරොත්තු ඉන්නාසී එයා යෝනිසෝ මනසිකාරය බලාපොරොත්තු විය යුතුය එනිසා මේ සූත්‍රයේ සූර්යාට අරුණ උපමා කරලා පුර නිමිත්තක් කරලා පුබ්බංගම කරලා දේශනා කරනවා වගේ යම් කිසි කෙනෙකුට මේ භාවනා ජීවිතය ගෝධිය දිහාට නැමෙන ගතියක් එහෙම නැත්නම් නිවන දිහාට නැමෙන ගතියක් අවශ්‍ය නම් එයාට යම් තැනකදී භාවනා මාර්ගයේ යම් තැනකදී මේ යෝනිසෝ මනස්කාරය පහළ වෙනවා. ඒතෙන්ට එනකන් කොහේ ඉඳලාද මේ යෝනිසෝ මනස්කාරය ඉන්නේ කියලා බැලුවොත් අයෝනිසෝ මනසිකාරයේ වශයෙන් පිනී තිබුණ මානසිකාරය يعني වැරදි විදිහට ඉදිරිපත් තිබුණු මානසිකාරය යෝනිසෝ බවටපත් වෙනවා. දැන් පිරිසුදුයක් බවටපත් වෙනවා. ඒක නිසා මානසිකාරය හැම කෙනෙක් ළඟම තියෙන එකක්. ඒක සාමාන්‍යයෙන් සම්පචිත්ත සාධාරණ වශයෙන් හැම හිතකම තියෙන එකක් මානසිකාරය. ඒකට තියෙන පුළුවන් ආකාර දෙකයි. අයෝනිසෝ මානසිකාරය සහ යෝනිසෝ මානසිකාරය. ඉතින් ඒ නිසා අපිට මානසිකාරය උපයන්ට මහන්සි වෙන්න ඕනේ. ඒක අපිට මනුෂ්‍යකමත් එක්කම හම්බ වෙන දෙයක්. නමුත් ඒක අරියාණං අදස්සාවි අරිය ධම්මේ යකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ කියන විදිහට ආර්යයන් වහන්සේ නම දැකලා නැත්නම් ආර්ය වහන්සේලාගේ විනය දන්නේ නැත්නම් ඒකට හැසිරලා නැත්නම් සත්පුරුෂාණං අදස්සාවේ සත්පුරුෂ ධම්මේ අකෝ විදෝ සත්පුරුෂ ධම්මේ අවිදීතෝ සත්පුරුෂය දැකලා නැත්නම් සත්පුරුෂ ධම්මේ අහලා නැත්නම් සත්පුරුෂ ධර්ම හැචිලා නැත්නම් අනිවාර්යයෙන්ම අනේ ආයුනිසු මංචකාරට කියන්නේ අයට වැටෙන්නේ අරියාදුවට හිටින්නේ ඉතින් ඒක නම් කොච්චර මේ ශාසනයක කටයුතු කරත් ඉතින් ශාසන විරෝධී කටයුතු කරත් කවදා නිවන පැත්තට හැරෙන්නේ නිවනට නැමෙන්නේ නැහැ නිවන දිහාට යොමු වෙන්නේ නැහැ ඉතින් මේ මොකද මේ මානසික ආරය වැරදි වැත්තට යන නිසා ඉතින් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා උන්වහන්සේ අවබෝධ කරන ඥාණයෙන් උගන්ලා දෙන හැම කෙනාටම මම ඔයගොල්ලන්ට මනසිකාරය ඇති කරන්න උගන්වන්නේ මම උගන්වන්නේ අයෝනිසෝ මනසිකාරය තිබුණ එක යෝනිසෝ මනසිකාරයට හරවන එකයි ඒක කොයි වෙලාවෙ වෙනවද කියන එක බුදු කෙනෙකුට අක්කත් අනාවැකේ පල කරන්න බෑ. ඒ භාවනා කරන කෙනාට පල අනාවැකේ පල කරන්න බෑ. ඒ නිසා කෙනෙක් කොයි වෙලාවක හෝ මට මේ භාවනා මාර්ගයේ නිවනට හැරෙන පැත්ත නිවනට යොමු වෙන දිහාවට යෝනිසෝ මනසකාරේ පහළ වේවා කියන මේ ඡන්දේ කුසල ඡන්දේ පහළ වෙන්න ඕන. එහෙම නැත්නම් කවදාකවත් ඒක වෙන්නේ නැහැ. වෙන විදිහකට කියනවා නම් මේ ශාසනයේ තියෙන ගිහි පිළිවෙතේ තියෙන දාන ශීල භාවනා කටයුතු කරා. එහෙම නැත්නම් අබිනිෂ්ක්‍මණය කරපු පූර්ණ කාලීන භාවනා කරන්නත් කරන ශීල සමාධි ප්‍රඥා භාවනාව කරත් මේ යෝනිසමස්කාරයේ පහළ වෙන්න ඕනේ. මට බොජ්ජංග පහළ වෙන්න ඕනේ. ඒ අනුව තමයි නිවනට යන්නේ කියන දේ දැනගෙන ඒකට කැමැත්ත පහළුනේ නැත්තම් ඒක අවශ්‍යතාවය පහළුනේ නැත්තම් එයා ඒ කරන වැඩ වලින් අවශ්‍ය එල්ලේ කරා යගා කරන්නේ ගමන් කරන්නේ. ඒක ප්‍රථමයෙන්ම අවශ්‍ය කරලා තියෙන්නේ මට යෝනිසමංස්කාරයේ අවශ්‍යයි කියන කාරණාව දැනගන්න. ඉතින් මේ යෝනිසෝ මනසිකාර කියන්නේ මුරුක්කු වගේ එකක්ද? එහෙම නැත්නම් පබඩම් වගේ જાතියක්ද? නැත්නම් ඉස්කිරිඤ්ඤ වගේ જાතියක්ද? එහෙම නැත්නම් මේ ජුජුප්ස් වගේ දෙයක්ද? නැත්නම් මේ ඥාන කතා වගේ එකක්ද කියලා කවුරක්වත් දන්නේ නැහැ. මනසිකාර කියන එකත් ටිකක් අමාරුයි අල්ලන්න. අයෝනිසෝ මනසිකාර කිව්වම තමයි. යෝනිසෝ මනසිකාර කිව්වම තමයි. ඉතින් අපිට සිද්ධ වෙනවා මේ වගේ එක බාලයක් අද්ද එකතු වෙලා දවස මේ සඳහා ගත කරලා සීලක පිළිපදලා අනුන් දෙන බාතක් කාලා මේ මොකද්දයි මේ යෝනිසුමස්කාරය කියලා කියන්නේ? මොකද්දයි මේ අයෝනිසුමස්කාරය කියලා කියන්නේ? මොකද්ද මේ මනස්කාරය කියන්නේ මොකද්ද කියලා අපිට ටිකක් විවේක ගන්න වෙනවා. ඒක කවදාකවත් අපේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විශේෂේස්ත්‍රේ නැහැ. මොනම දැනකත් උගන්වන්නේ නැහැ. උගන්වනවා නම් හොඳයි. නමුත් කාරණා රාශියක් නිසා කෙරෙන්නේ නැහැ. ඉතින් අපිට සිද්ධ වෙනවා ඒ නිසා අපිට ආයතන නැති වුණාට රාජ්‍ය අනුග්‍රහ නැති වුණාට මේ විදිහට කරගෙන යන්න බාධාවකුත් නැහැ. ඒක තමයි මේ අවුරුදු 2600 ම සිද්ධ වුනේ. ඉතින් අපි පුළුවන් ප්‍රමාණින් මේ මානසිකාරය කියන්නේ මොකද්ද? යෝනිසමනසිකාරය කියන්නේ මොකද්ද? අයෝනිසමනසිකාරය මොකද්ද කියලා මේක එක එක පැතිකඩ සංසන්දනය කරමින් බලන්ඩයි මේ බණ භාවනා කරන ගමන් ධර්ම සාකච්ඡා කරන ගමන් බණ අහන ගමන් උත්සාහ කරන්න. එනිසා අපි ඉන්නේ මේ පාරේ එක එකනා එක එක තාරා තිරම් වල ඉතින් ඔක්කොටම ගැලපෙන්න මේ බණ සාධාරණව කියවේද නැද්ද කියලා දන්නේ මම උත්සාහ කරන්න හදන්නේ අලුතින්ම මේ මාතෘකාට ආපු කෙනෙක් හෝ නැත්නම් මේ ශාස්ත්‍රය දන්න කෙනෙක් හෝ වෙනවනම් ඒ සියල්ලටම යම් ප්‍රමාණයක මේ ඉඳගෙන ඉන්නවට ණය නැති වෙන්න කාරණා ටිකක් ඉදිරිපත් කරන්න. අපි ඉස්සලා මානසිකාරය කියන එක ගත්තොත් මානසිකාරය කියලා කියන්නේ ගොඩාක් අරමුණු තියේදී එකකට යොමු කරන ගතිය. අපිට ඔක්කොම ගන්න බෑ ගොඩාක් තියෙනවා එකකට යොමු කරනවා. ඒකට මානසිකාරය කියලා කියනකොට එකකට මානසිකාරය යොදනකොට උඟකට ආමනසිකාරය යෙදෙනවා කියලා මතක තියාගන්න. අපි සාමූහික ෆොටෝ එකක් දිහා බලනවා කියලා හිතන්න. අපේ ගෙදර පිටිය ගහලා තියෙනවා. ඒකේ එක තැනක තුන්වෙනි පෙළේ අටවෙනි තැන අපේ මාමා ඉන්නවා. එහෙනම් අපේ බාප්පා ඉන්නවා. තනන්දම්ම ඉන්නවා. ඒ නිසා අපි ෆොටෝ එක පිටිය ගහලා තියෙන නිසා අපි මුළු ෆොටෝ එක බැලුවාම අපේ හිත යන්නේ මාමටනේ. අපේ හිත යන්නේ නැන්දම්මටනේ. එතෙන්ද තමයි මානසිකාරය යන්නේ අනිත්‍යව එතකොට වැදගත් නැහැ. අන්න ඒ වගේ මේ සමූහයක් දිහා බලනකොට එකකට එකෙකුට එකියකට යොදන හිත මානසිකාරය කියලා කියනවා. මේක හරියට සාමාන්‍ය උපමාවකට තවත් කරලා කියනවා නම් අපිට තඹපු අල කැලි ටිකක් තියෙනවා කියලා හිතුවෝ මේසේ සලාඩ් එකේ සලාඩ් තියෙන තඹපු අල කැලි ටිකක් ඈතක තියෙනවා. Tamanට එකක් අල කැලි ඔක්කොම ගන්න බෑ එකක් ගන්න ඕනේ. ඒකට අපි ගෑරෝපෝකින් ඇනලා එක අල කැලලකට තද කරනකොට ඒ ගෑරෙප්පුව අර අල කැල කාගෙන බහිනවා තේරෙනවනේ අපට. ඒකට වෙනම කෝණයක් ඕනේ වෙනම බරක් දාන්න ඕනේ. අමෝරාගෙන මෙහෙම ගැහුවට ඒ කාල කැලලක් පැටලෙන්නේ නැහැ. ඒ වගේම නිකන් මට ළඟට ඒ වයි ගැරපු බින්න තියනකොට වට එන්නේ නැහැ. ඒ නිසා අපි ඒ තොගෙම මේ ගැරපුවට වට දවට ගන්න පුළුවන් අල කැලල අරගෙන ඒකට එමීට තියලා තද කරනකොට ඒ අල කැලල කාගෙන බහිනවා තේරෙනවා. ඊට පස්සේ ගැරපුව ගන්නකොට දැවතිලා එනවා. එතකොට අපිට එන්නේ අපි දවට ගත්තාට කැල විතර නෙකෙන්නේ. අන්න ඒ වගේ මේ තොගයක් තියෙන තැන එකක් ගන්න කරන මේ මානසිකාරය ලස්සන මේ මානසික මූල ධර්මයක් හෙලි කරනවා එකක් තෝරනවායි කියලා කියන්නේ ගොඩක් ප්‍රතික්ෂේප කරනවා කියන්නේ. මානසිකාරයෙන් අපි එකක් තෝරනවායි කියලා කියන්නේ අනික් සේරම අවචාවට ලක් කරනවා. අනික් සියරම නොගිනි හැකි තත්ත්වයටපත් කරන තෝරණයකට විතරක් අවධානය යොමු කරනවා. ඉතින් මේ නිසා අපේ ජීවිතයේ ලද්දාකට මේ දක්වා එක මොහොතක දී ඇති එක මොහොතක අපකරා පැමිණෙන අරමුණු කෝටි ගණනක් තියෙනවා. ලක්ෂ ගණන් තියෙනවා. ඒ අරමුණේ මගේ හිත කොයි එකටද යන්නේ? කොයි එකද අනුගමනය කරන්න කියන එක මගේ මන අපිට වෙන එකක්ද අරමුණේ තීව්‍රතාවය යන වෙන එකක්ද මට ඒක පාලනය කරන්න පුළුවන්ද බැරිද කියන එක සාමාන්‍ය දේව නිර්මාණවාදයේදී කියන්නේ මට පාලනය කරන්න බෑ ඒක දෙයයන් ආශිකේ තීන්දුවක්. දෙවියෝ තමයි ඒක තීන්දුව කරන්නේ. මේක අවශ්‍ය දෙයට යොමු කිරීමේ ශක්තිය ස්වච්ඡන්දතාවයක් කියලා කියන කෙනෙකුට නෑ ඒක දෙයයන්ගේ තීන්දුව කියන්නේ. එතකොට නවීන විද්‍යාවේ ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාවෙන් කියනවා ඒ පුද්ගලයා රාග චරිතයක් නම් එයා තෝරන්නේ රාගේ දනවන දේවල් විතරයි. එයා ද්වේෂේ වට යන්නේ මොහෙට යන්නේ. ද්වේෂය තියෙන එක නා තෝරන්නේ ද්වේෂය තියෙන එක විතරයි. රාගෙට යන්නේ මොහෙට යන්නේ. මොහෙ තියෙන එක නාට එහෙම ගුණයක් නැහැ. ඒ තීන්දු කරන ශක්තිය අවුරුදු 6න් පස්සේ නැහැ. අවුරුදු 6ට ඉස්සෙල්ලා මොලේ වර්ධනය වෙනකොට ඒ පුද්ගලයාගේ මොලේ තීන්දුව වෙනවා. ඊට පස්සේ ජීවිතය ගත කරන්නේ ඒකත් එක්ක තමයි. එයාගේ රුචි අරුචිකම් ටිකත් එක්ක යනවා. එතනින් ගියාම මේ භෞතිකවාදීන් මේ සැප එහෙම නැත්නම් කාමයේ පිටිපස්සම යන භෞතිකවාදී ඔය මොන මූල ධර්මයක්වත් නැහැ සැප පිණිස කරන්න තියෙන ඕන එකක් කරන්න ඒක හොඳ නරක බැලිලක් ඕනෙත් නැහැ ආණ්ඩුමට්ටු කිරීමක් ඕනෙත් නැහැ අපිට එකයි තියෙන්නේ කාපල මීපල ජොලි කරපල නැත්තම් නැවගින්නුනත් බෑන්චු එච්චර තමයි ඒකේ තියෙන්නේ ඉතින් මේ මේ විවිධ ආකාර මත ඉදිරිපත් වෙනකොට සර්වචන් වහන්සේගේ මතය තමයි බොහෝ දේවල් තියෙනකොට අවශ්‍ය දෙයට හිත යොදන්න ඕනේ නම් ඒක පුහුණුවකින් නැතුව බෑ. පුහුණුවක් තියෙනවා නම් කරන්න පුළුවන්. අන්නේ පුහුණුවට ප්‍රතිපදාව කියලා කියනවා. ඉතින් ඒ නිසා සර්වඥාන්ස මේක පූර්ව නිගමනයක් කියන්නේත් නෑ 100%ක්ම ඒ වෙලාවේ වෙන චිකන් එකක් කියන්නේත් නෑ මේක පුහුණු කරන්න පුළුවන් නම් පුහුණු කරන්න ඕනේ නම් ශික්ෂණයක් කරහා තමට අවශ්‍ය දෙයට බොහෝ දේවල් තියෙනකොට අවශ්‍ය දේට හිත යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මානසිකාරය කියනවා. එහෙම පාලනය කරගන්න බැරුව මේ බල්ලෙක් දනු කඩාගෙන ගිහලා අසුචි ටිකක් කන්න හදනවා වගේ ඉනේන අරමුණට අනින හිතට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. එහෙම නෙවෙයි තමන්ට සමාජයේ විසින් සම්මත චාරිත්‍ර අනුකූලව ආචාර ධර්ම වලට ගැළපෙන විදිහට හොඳ දෙයට යන්ට නරක දෙයට නොයන්ට යන මානසිකාරය කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. මේ දෙකටම ක්‍රියාත්මක වෙන්නේ මානසිකාරය. මෙන්න මේ මානසිකාරයේ උප්පත්තියම අපිට ලැබිලා තියෙනවා. ප්‍රතිපදාවක නැත්තම් ඒක අනිවාර්යයෙන්ම අපිට සංසාර දුක පිණිස මෙරි මෙරි නැවත උපදීම පිණිස කටයුතු කරනවා. ඒ නිසා ඒක හරියට දැනගෙන තමන්ගේ පාලනයට නතු කරගන්න පුළුවන්ද කියන එක මේ ලෝකේ ඉන්න ඔක්කොටම තේරෙන්නේ නැහැ. උංගව දෙනේ කාමදාසයි. කාම රාජිනීගේ රාජධානිය බත් බැලියෝ කිසිම කෙනෙක් හිතන්නේ මේක පාලනය කරන්න පුළුවන් කියලා. නිසා ඒගොල්ලෝ මානසිකාරය ගැන කල්පනා කරන්න තු උදේ ඉඳලා හැන්ද වෙනකන් කාමෙටම පහඳිනවා. කාමෙටම කඹරනවා. කාමෙම ඉපදිනවා. කාමෙම මැරලා යනවා. තාම කලාතුරකින් කෙනෙක් මේ කාමයේ ඉපදිලා කාමෙම ගත කරලා කාමෙම වැටලා යන එක තිරසන්නම් මගේ මේ තිරසනාගේ ඇති වෙනස මොකක්ද මාත්මය කරන්නේ කාමෙට මේපදිලා කාමෙම ගත කරලා කාමෙන් මැරෙන මට පුළුවන් මේ තිරසන කොට වැඩිව මනුෂ්‍යත්වයේ තියෙන මේ ශ්‍රේෂ්ඨත්වය ගන්න කියලා එයා හිතනවා මේ දැන් ඔය පින් කරගෙන හිටියට කරන දේ නරක හොඳ නරක තියෙනවා පව් පව් පින් පව් තියෙනවා කල කල දේ ඵල ඵල දේ ඒ නිසා මම මරණින් මත්තේ එහෙම නැත්නම් ඉස්සරහට වෙන දේ. ඒ නිසා මම මේ කාමයේ පිටිපස්සේ යෑමම තිබියදී ආගමක් පිළිබඳව ධර්මයක් පිළිබඳව ආධ්‍යාත්මයක් පිළිබඳව හිතනවා. ඉතින් යාට දැන් තියෙනවා මේ පැත්තෙන් කාමයේ පිටවන එක, ඇහැට රූප පෙන්වන එක, කණ්ඩ ශබ්ද අස්සන එක, නාසයට ගඳ සුවඳ දනවන එක, දිවට රස මාස අවුරුදු එක, කයට নানা ආකාර සුඛෝපභෝගී දෙන එක, හිතට වල්බూరు අදහස් දෙන එක. අනිත් පැත්තෙන් තියෙනවා හික්මණයක. ඇහැ පුළුවන් තරම් හික්මීමේ පාවිච්චි කරා. කන තියෙන ලෝකේ තියෙන ඔක්කොම කුණු අර පහන්න යන්න එපා. හික්මීමෙන් පාවිච්චි කරා. නාසය, දිව, කය. ඉතින් මේ දෙකෙන් කාමයට පමණක් හිත යෙදීම යෝ අයෝනිසෝ මනසිකාරේ නම් එතන දෙකක් තියෙනවා හොඳ නරක දැනගෙන චාරිත්‍ර වාරිත්‍ර දැනගෙන ආචාර ධර්ම දැනගෙන හොඳ දෙයට අනුන්ට තමයි දුක් නොදෙන කිමත්තට අනාගතයට දුක් නොදෙන දේවල් වලට බුදුහාමුදුරු දල අර්ථකථනය දෙනවා පින කියලා. අනුන්ට තමන්ට දුක් නොදෙන මත්තර වර්තමානයේ දුක් නොදෙන දේවල්ට පින කිනේ සමන් අඩු ගන්න ඉස්සරහට අනුන්ට දුක් නොදෙන මාර්ගයට යන්න ඕනේ කියලා. කාමය අතහැරපු කෙනෙකුට විතරයි දැන් වස්තුකාමී අකාරපු කෙනාට විතරයි අබිනිෂ්ක්‍මණයක් කරන්න පුළුවන්. දැන් අපි දවස් මේ බොහෝ දෙනෙක් දවස් පැය ගාණක් මේ ඇවිල්ලා ඉන්නවා. ඒවල් දොරවල් මේට වැඩිය හොඳ පහසු ආසන තියෙනවා. ඒවල් දොරවල් විවිධ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තියෙනවා. නෑදෑයෝ ඉන්නවා. ඒwidetilde මෙතන ඉන්නේ මේ මේ ප්‍රයත්නයේදී මානසිකාරය යෝනිසෝ කරගෙන මතු චෞසුපිනිෂය ලෝක සත්‍යාර රූපිනිෂනේ මෙන්න මේකට ගිය කෙනා අපි කියනවා తాවකාලිකෝ ස්ථිරව අබිනිෂ්ක්‍මණය කරා ගිහි අතහැරියා කියලා අපි සිංහලෙන් කියන්නේ. එන්න මේ ගිහි කිය අතහැරපු එකන වස්තුකාමීන් ගැලවුණා. නැත්නම් කාම වස්තුන්ට తాවකාලිකව සමුදුන්නා. නමුත් එයා ඇවිල්ලා ගිහි කිය අතහැරලා මෙතෙන්ට ඇවිල්ලා කමඨාන් බණට අහුම්කන් දීලා කොට්ටයක් අරගෙන වාඩි වෙලා හරි හරි මම දැන් ඔක්කොම අමුදරුවන් අතහැරලා ආරක බාන අතහැරලා රත්තරන් මිනිමුණු අතහැරලා ගාම සංඥාවට හැරලා ඇවිල්ලා වාඩි වුණා. දැන් හරි. කියලා හිතියට ඒක නාට මේ නීවරණ ධර්ම ටික මේ කාම සංඥාවල් ගෙදර හිටියට වැඩිය වද දෙනවා. මේක කවුරුත් බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි. නමුත් ගෙදර හිටියානම් මේ කාමය ඉවත් කරන්න පුළුවන් වුණාට කාමයට යටින් තියෙන කාම සංඥාවල් කියලා දෙයක් එනවා ඒක ඉවත් කරන්න කියලා දැනුමක්වත් හැඟීමක්වත් gedre ඉන්නකොට ලැබෙන්නේ ඒක නිසා භාවනා මධ්‍යස්ථානට ආවයි කියලා කියමු අරණ්‍යගත උණයි කියමු ශුන්‍යාකාරගත උණයි කියමු එතකොට වාඩි වුණාට පස්සේ Tamange හිතට කාමේ නැති වුණාට කාම සංඥාව එනවා වස්තුකාම නැති වුණාට ක්ලේශකාම එනවා කියලා දන්නේ ඒක විශාල ජයග්‍රහණයක් ඒක මේ අභිනිෂ්ක්‍මණයෙන් හම්බෙන පළවෙනිම ලාභේ අපි හිතාන හිටියට කාමවස්තු හම්බ කරන්න එනෙටුයි. අපි తాවකාලිකව හරි කාමවස්තු අයින් කරලා කාමෙන් තොර හිතකට යන්න ගියාට එහෙම එකක් නැහැ. කාමයේ අයින් කරපු ගමන් කාම සංඥාව තියෙනවා. මේ කාම සංඥාව භාවනාවට පෙළඹෙන කිසි කෙනෙක් අපේක්ෂා කරන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ කාමයේ අයින් කරපු ගමන් මට ගෙලිම නිවන් හම්බෙයි කියලා. නැත්නම් මට සමාධිය හම්බෙයි. නැත්නම් මට සතිය හම්බෙයි. නැත්නම් මට ප්‍රඥාව හම්බෙයි කියලා. එහෙම හම්බෙන්නේ නැහැ. කාමයේ අයින් කරලා ලැබෙන මේ කාම සංඥාව භාවනා ප්‍රතිඵලයක් කියලා තීරුම් ගන්න කොච්චර කල් බනහන්න වෙන්නේ කොච්චර කල් කමඨාන් සුද්ධ කරන්න වෙන්නේ කොච්චරක් යෝනිසමංස්කාර ඕන වේද කියලා දන්නේ නැහැ. ගොඩනෙක් භාවනා මධ්‍යස්ථානට ගිය ගමන් බලාපොරොත්තු වෙනවා මේ ඔක්කොම සංඛාරයක් තිස්සේ කෙරේ ඇති කරගත්ත කෙලෙස් අයින් වෙයි කියලා. එහෙම අයින් වෙන්නේ නැහැ. ජීවනචි සඳහන් කරනවා අර gedara duriye තියෙන කරදර අයින් වුණාට භාවනා මධ්‍යස්ථානට ගියාම භාවනා මධ්‍යස්ථානේ කරදර කියලා වෙන જાතියක් තියෙනවා. හිත තිබ්බට හිටින්නේ නැහැ. මෙතන ඉන්න කට්ටිය කහිනවා. එළිය වහිනවා. එහෙන් මඳුරෝ ඉඳගෙන ඉන්න බෑ. මල හොන්තු අවයි. ඉතින් යනකොට ලීලා යනවා භාවනා මධ්‍යස්ථානේ සම්පතේ මීට වැඩිය නරකද මඳුරු නොහිටියානම් මීට වැඩිය නරකද වැස්සේ නැත්තම් මීට වැඩිය නරකද කවුරු කහින් නැත්තම් පිට වෙන ඒ ලක්ෂයක් දේවල් බලාපොරොත්තු මොකද මෙතන ආවට පස්සේ කෙලින්ම නිවන තියෙයි කියලා හිතනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට යෝනිසමංසකාරය නෑ. හැබැයි අමනකම තියෙනවා, තගතිලකම තියෙනවා, මෝඩකම තියෙනවා, මෝහේ තියෙනවා. කියලා දෙන්න ඕන ඔබ gedara හිටියා නම් මේ කෙලෙසේ නැති වුණාට, කාමයේ නැති වුණාට මේ යටින් තියෙන කාම සංඥාව කියලා තව හොල්මනක් තියෙන බව gedara ඉඳි දැනෙන්නේවත් නැහැ. නිසා කාට හරි පුළුවන් නම් කාමයේ ඉඳමින් කාමීම ගත කළ කාමී මැරලා යනට වැඩිය తాවකාලිකව පිටකට ගිහිල්ලා කාමයේ අයින් කරපුවා ඊට පස්සේ යට තව යකෙක් ඉන්නවා තව කෙලේශයක් කියන කියලා දන්නවනම් මේක ඉදිරිපියවරක් කියලා තීරුම් ගන්න ඒකට අපි කියන යෝනිසෝ මනසිකාරය කියලා ඒක කියන්න තියෙන්නේ අපි gederin ඉඳද්දිත් හොඳයි අපි හිතමු සතෙක් මරන්නේ වරකමක් කරන්නේ කාමීත්‍යාචාරයක් කරන්නේ බොරුව කේලම ඉස්සතර පරිසවටන්නේ අපි නැත්නම් වීතික්‍රමණය වෙන කෙලෙස් නැහැ. උල්ලංඝනය වෙන කෙලෙස් නැහැ. ඉතින් සාමාන්‍ය අමුදරුවන් වශයෙන් ඒවල් දොර වශයෙන් ඉන්නකොට පව් ටිකක් තියෙනවා අපි හොඳයි. අපි සාමාන්‍යයෙන් ශිෂ්ට මිනිස්සු. එහෙම නැත්නම් පුරවැසියෝ. දැන් භාවනා මධ්‍යස්ථානාවට පස්සේ පුරවැසියෙක් වුණත් කාමයේ ඉවත් කළත් කාම සංඥාව කියන එක දැන ගැනීම වඩා හොඳ එකක්. කාට හරි පුළුවන් නම් මේ හොඳට වඩා වඩා හොඳ අගය කිරීම යොන්සමස්කාරය ඒක gedera ඉඳලා කරන්න බෑ. తాවකාලිකව ඒකෙන් අයින් වෙන්න ඕනේ. අයින් වෙච්ච පමණ රියල්ල හරියන්නේ නැහැ. ඊගාවට තියෙන හොල්මන පේනවා. ඊගාට තියෙන තිරේ පේනවා. එතකොට මේ කාම සංඥාව දකින්නයි කියලා කියන්නේ භාවනා ලෝකේ නීවරණ ධර්ම පරිඋත්ථාන කෙලෙස් ඒ සඳහා යාට අර ගෙදරින් නිකුත් වීම සඳහා කරන ශික්ෂණය මදි. මෙතින් දැයිල වෙනම ශික්ෂණයක් අවශ්‍ය වෙනවා. ඒකට කියනවා සමාධි ශික්ෂණය කියලා. යාට සිද්ධ වෙනවා මේ අර ගෙදර හිටියටත් වඩා මතුවෙන ගොජ දාන ආශාවල් තරහවල් නිදිමත අතීත අනාගතට යන්නේක මෙහෙම කළා හරියයිද කියන මේ සැක කියන මේ නීවරණ පහවට පස්සේ ඉතර හිටියනම් ඕක පේන්නේ කමක් නැහැ. දැන් මට මේක පේනවා මේක පේන්නේ මම භාවනාවට බැස්ස නිසායි. ඊකේ අතරප නිසායි. මම දැන් බුදුහාමුදුරන්ගෙන් අහන්න ඕනේ. දැන් ඔබ වහන්සේ කියපින්න ඔන්න මං ඊගේ අතහැරියා. ඒක ලේසි වැඩක් නෙවෙයි. අපි පවුලේ ඉන්න අනික් කට්ටියට එහෙම ඕන ගවන්නේ. ඉතින් මං කොහොමද යාවේ? දැන් ඕක බලන්නකෝ මට තියෙනවානේ මේ ක්ලේශකාමිය. දැන් මම මොකද කරන්න ඕනේ කියලා. මේ ප්‍රශ්නේ අහන්න අපිට තේරෙන්නේ නැහැ. මොකද අපි හිතන්නේ ආපු ගමන් කෙලෙස් නැති වෙයි කියලා නම කෙලෙස් එනවා. නමුත් බුදුහාමුදුරුවෝ අපි වෙනින් කල්පනා කරලා කියනවා කාමී අතාරක උඹට කාම සංඥාව එනවා. මේක බුදුහාමුදුරුවෝ සාරාංශ කල්පලක්ෂයක් කරපු දෙයක්. දැන් මේ කාම සංඥා නැති කරන්න රූපාරම්මණයකට හිත දාන්න කියන එක තමයි මේ භාවනා කරනවා කියලා කියන්නේ. ඒක නිසා කාම සංඥාව කාමයෙන් වෙන් කළා අඳුනගෙන කාම සංඥාවේ ඉන්න ගමන් දැන් මේ ඉඳගෙන ඉන්නකොට වෙහෙස තියෙන ගමන් සක්මන් කරනකොට හිත හිටින් නැති ගමන් භාවනා මධ්‍යස්ථානේ ඉන්නකොට කොයි වෙලාවෙ ගෙදර යන්නෝ කියලා බලන ගමන් බුදුහාමුදුරෝ කියන බණක් ඇහුනොත් ඔය තියෙන අසහනේ නැතිකරන්න ඔබ රූප කර්මස්ථානට හිත දාන්න. කායන වසනට හිත දාන්න. එහෙම නැත්නම් රූපයකට හිත දාන්න. අපේ කියන කමටහන් ගන්නවා කියලා අපි ඒකට කියනවා. ඉතින් අපි හිතමු කමටහන් උපදෙස් ලැබුණාට පස්සේ මට දැන් කාම සංඥා කාමයේ අයින් කරුවට පස්සේ කාම සංඥාව හම්බ වෙනවා. කාම සංඥාව අයින් කරාම මම හිත ආස්වාද ප්‍රසවාසයට දාන්න ඕනේ. ඉම්බි මැකිලෙකට දාන්න ඕනේ. ඉඳගෙන ඉන්න බවට දාන්න ඕනේ. සක්මන් කරන වම දකුණට දාන්න ඕනේ. නැත්නම් සක්මන් කරන බවට දාන්න ඕනේ කියලා. මේ පාඩම කවුරු හරි ගත්තයි කියලා හිතමු. ඒක විශාල ජයග්‍රහණයක්. එතකොට එයා දන්නවා මේ අරමුණකට හිත දාන්නේ මේ අරමුණින් ලාභ සත්කාර සම්මාන දිලෝක හම්බෙන නිසාවත් තෑග්ගක් හම්බෙන්න නිසාවත් නෙවෙයි අරමුණට හිත යනකොට කාම සංඥාව අයින් වෙන්න නිසා. කාම සංඥාව ප්‍රතිස්ථාපනය කරන්න අරමුණ ස්ථාපිත කරන්න. ඒ කාම සංඥා දුරු කිරීමේ අදහසින් අරමුණ ස්ථාපිත කිරීමට අපි සතිපට්ඨානය කියලා කියනවා. මේ වැඩේ කරන්න ගියාම අර gederin ඉක්මනකොට කාය විවේකයේ සඳහා භාවනා මධ්‍යස්ථානට ආවයි කියන එක ලොකු මාර යුද්ධයක්. ඉස්ලාම් දවසේ නිස්සරණ වයින්ට ගිය වෙලාවේ ඉස්ලාමනේ ගී ගියත් ඇල්ලා නිස්සනවට යන වෙලාවේදී මට මතකයි 88 අගෝස්තු මාසේ 23 වෙනිදා මම ගිහාම බද්ද වරුසාව බෑග් එකක් අරගෙන එතකොට මම 10 කොට මම ලොකු සංස වැඩේ ඉති මම කෙලිම ගියා ලොකු සංස හම්බෙන්න සංසතිගේ ඇතුළට මම එන ගමන් මගේ නම කියලා කතා කරා මට ඒක නිකම් පුදුමාකාර අභිෂේකයක් වුණා මේ ස්වාමීන් වහන්සේ මගේ නම දන්නවා කියලා ඊට පස්සේ මම මේ වක්කේතබරි කමෙන් බෑග් එක තියලා ගිහිල්ලා වැන්දා. දුවට පුතු හාන්සිලා කිව්වා මාර යුද්ධකින් නේද අද දිනුවේ කියලා කිව්වා. කීක ඇතැරලා. එතෙන්ට එනකන් කිසි කෙනෙක් මගේ ගමනක් ඒ ගමන අභියෝ සන්තෝෂේ ප්‍රකාශ කරපු කෙනෙක් මේ මනුස්ස තුන් ලෝකෙක හිටියේ නෑ. ලොකු සංසම ඉස්ලාම් දක්කට කිව්වේ අද මාර යුද්ධකින් නේද මහත්තු දිනුවේ කියලා කිව්වා. මට හිතුණා මට බෙදා ගන්න කෙනෙක් ඉන්නවයි කියලා. මේ අතහැරපු එක බාර ගන්න දන්න කෙනෙක් ඉන්නවයි කියලා. නමුත් ඒකට ගියයි කියලා කාමේ නැත්තම් වීදි අතහැරියයි කියලා කාම සංඥා වෙනවනේ. ඒක කොච්චර කල් පොරකන් රෝනේද කාම සංඥාව අයින් කරන්නේ උත් ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ හොඳයි. ඉඳගෙන ඉන්න වෙලාවක කාම සංඥාව දුරු කරන්න ඕන නම් ආනපානට හිත දාන්න. ආනපාන හිත තියෙන තාක් කවදාකවත් කාම සංඥා වෙන්නේ නැහැ. එච්චර. එහෙම නැතු ආනපන වෙන මොනම ගුණයක්වත් නැහැ. ආනපන ගෙදර ගෙනියන්නත් බෑ. විකුණලා ගියක් හරි හම්ම කරන්නත් බෑ. කොමිෂන් එකක් ගන්නත් බෑ. මොකුත් කරන්න බෑ. කාම සංඥාව අයින් කරන්න පුළුවන්. ඉතින් අපි අපි හිතමු කොයි වෙලාවක හරි මේ කාමයේ දරුණුකම දැනගෙන කාම සංඥාවේ දරුණුකම දැනගෙන මේ වෙනකොට කිසිම රසයක් නැති කිසිම ලාභය සත්කාරය සම්මානය සිලෝකයක් නොලැබෙන ආනාපානෙ හිත උල උලා යොද යොදා පාවිච්චි කිරීම සඳහා අපි මානසිකාරය යොදවනවා. මොකද ආනපාන කියට ආනපාන ඉන්නේ නැහැනේ. එන්නේ කෑ ගහන වැහෙන. මඳුරෝ කන වේදනায়න ශබ්ද එනවා. හිතවිලි එනවා. ඉතින් අපි කරන්නේ මානසිකාරයේ ආනපානට යොදවලා ඒක වැඩි කරගෙන අනිත්ව පුංචි කරන්න ආශ්‍රසලද ආශ්වාසය ප්‍රශ්වාසලද ප්‍රශ්වාසය කියලා මෙනෙහි කරනවා. මේ මෙනෙහි කිරීමේදී ওই මානසිකාරයට විතක්කයිසිකේ උදව් කරනවා. නම් කරනවා. මට ඕන දේ නම් කරනකොට අනිත්‍යව අයින් වෙනවා. එහෙම නැත්නම් ආනාපානේ තෝරනවායි කියලා කියන්නේ අනික ඔක්කොම ප්‍රතික්ෂේප වෙනවා. යම් චිත්තක්ෂණයක ආනාපානේ හිත හිතයි කියලා කියන්නේ ලෝකෙ මෙතෙක් කල් අපිට කරන්න පුළුවන් උපරිම දානෙ මුළු ලෝකෙම දන් දුන්නා. මුළු ලෝකෙම දන් නොදී ආනාපානේ හිත යන්නේ නැහැ. මුළු ලෝකෙම දන් නොදී කයට හිත ගන්න බෑ. ඒ නිසා දාන කුසලයේ දාන පාරමිතා දාන උපපාරමිතා දාන පරමාර්ථ පාරමිතා සම්පූර්ණ වෙනවා චිත්තක්ෂණයක් රූප කර්මස්ථානක හිත තියෙන එක. මේක නිසා අපට ඇක්සිස් මස්ලේ දාන්න දෙන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඒ නැතුව චිත්තක්ෂණ වාස්ත මාත්‍ර වශයෙන් ආරම්භිකා පුරවන්න පුළුවන් තරම් තමයි Tamanට අවශ්‍ය කර්මස්ථානේ හිත තියෙන එක. අපි හිත මේ සබාවේ කවුරු හරි ඉන්නවයි කියලා එහෙම හිත තියන්න පුළුවන් කෙනෙක්. ඒකේ නාගේ හිත සන්තෝෂ පිණිස කියන්න පුළුවන්. ඊයත් ඇසිස් මස්ලේ දන් දීපු පාරමිතා ශක්තිය නිසායි අදානපාන්ට හිත යවන්න පුළුවන් වෙන්නේ. මේ දැන් කරන විකාරය මේ දක්ෂකමක් නිසා නෙමෙයි පෙර පිනක් නිසායි මේ ආස්වාසයේ ප්‍රස්වාසයේ වගේ ඉඳගෙන ඉන්න ඉරියව් වගේ රූප කර්මස්ථානට හිත යන්නේ පෙරකල පිටකට. අපි කරන එකට අනුග්‍රහ කරන එක විතරයි. ඒ සඳහා අපි මනසිකාරය යොදමු. ආනාපානේ වේවා අනිකුත් දේවල් අවශ්‍ය නැහැ. අනිකුත් දේවල් වෛර කරනව නෙමෙයි. ආනාපානේ නම කියලා ආමන්ත්‍රණය කිරීමෙන් ආශ්වාසලා ආශ්වාස කිරීමෙන් ප්‍රශ්වාසය ප්‍රශ්වාස වීමෙන් පිම්බිම හැකිලිම බලනනම් ඒ වශයෙන් නම් කිරීමෙන් නැත්නම් ඉඳගෙන ඉන්න බව නම් කිරීමෙන් මෙනෙහි කිරීමෙන් මනස්කාරය පැවැත්වීමෙන් අපි අවශ්‍ය දේ ඉස්මතු කරනවා තාම අපි පරාදයි. උගක් වෙලාට හිත නන්නතර වෙනවා. නමුත් ටිකකල් භාවනා කරපෙන්න දන්නවා ඉස්සරට වඩා දැන් ඉඳගත්tාම හුස්මේ හිත හිටිනවා වැඩි. ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ හිත තියනවා වැඩි. මේක කවුරුත් දීප එකක් නෙමෙයි තමන්ම වැරදි වැරදි මෙනෙහි කරපු නිසා ගත් එකක්. මේ සඳහා මේ මානසිකාරය අපි මහසි භාවනා ක්‍රමයේදී කියන මෙනෙහි කිරීම තාමත්ම දක්ෂව ක්‍රියාත්මක වෙනවා. ඒක නොතිබුණා නම් ওই මානසිකාරකමේ මෙනෙහි කිරීම නොතිබුණා නම් නැත්නම් බුරුම ක්‍රමේ නොතිබුණා නම් ලංකාවේ බුද්ධ ජයන්තියෙන් පස්සේ මේ ප්‍රබෝධය එන්නේ නැහැ. ඒ කවුරු මොන જાති බයිල කතා කරත් මේ නිසයි බුද්ධ ධර්ම නැගිට්ටේ. මේ ප්‍රායෝගික බුද්ධ ධර්ම. නැත්නම් මේ භාවනා ලෝකේ නැගිට්ටේ ඕකේ. ඒ නිසා මේ මෙනෙහි කිරීමේ ක්‍රමය හරහා අනවශ්‍ය දේවල් අවචාරණක් කරලා පැත්තකට දාලා අවශ්‍ය දේ ඉස්මතු කර ගැනීමේ ක්‍රමය තාමත්ම සූරව තාමත්ම දක්ෂව මහසි සියඩෝ ස්වාමීන් වහන්සේ දේශනා කරලා තිබිලා කියනවා මම ඇහැට දැකලා නැහැ ස්වාමින් වහන්සේ පොත් කියවලා තියෙනවා. නමුත් පඬිස්සන් සාමුණාට පස්සේ මම හිතනවා මගේ අඩුව සම්පූර්ණයි කියලා. ඒ මීතිකල හිටපු අපේ කේමනන්ද ස්වාමීන් සඳහන් කරා මම මේ ලෝකේ තියෙන ඔක්කොම භාවනා ක්‍රම කරලා තියෙනවා. මේ මහා ශීක්‍රමේ විතර අවශ්‍ය එල්ලයට වෙඩි තියන්න අවශ්‍ය පරමාර්ථ අවශ්‍ය ධර්මයට යවන්න මේ මානසිකාර ක්‍රමේ පාවිච්චි කරන කිසිම භාවනා ක්‍රමයක් ලෝකේ නැහැ කියන්නේ. මම ඒ පාරට තමයි වැටුනේ. මෙන්න මේක දන්නේ නැති ඇත්තෝ ආනාපානේ කියන ගම වේදනාවක් මෙනෙහි කරන්නේ. සද්දයක් කරනවත් මෙනෙහි කරන්නේ. පිටිවිල්ලක්වත් මෙනෙහි කරන්නේ. ඉතින් මේ තේරම ගෙටේනවා. නිසා හුද්දට මතක තියාගන්න මානසිකාරය පාවිච්චි කරන්න ඕනේ. මෙනෙහි කිරීම පාවිච්චි කරන්න ඕනේ. තමන්ට කැමැති කෙනා ඉස්මතු කරගන්නත් අනවශ්‍යයි ඉෂ්ට කරගන්නත්. මේ මානසිකාරය එක ප්‍රයෝජනයක් මේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ඉස්කෝලේ ගියාම දෙවෙනි පන්තිය පටන් ගන්නකොට ටීචර් ඇවිල්ලා පන්ති බාර වෘත්තුමි ඇවිල්ලා වෘත්තුම ඇවිල්ලා රෙජිස්ටර් එක බලන නංගන්න ගන්න. නංගන්න ගන්නකොට ඔන්න නම කියලා කතා කරනකොට ඒකේ නාත උස්සන. එතකොට ටීචර් දන්නවා එයා ඉන්නවයි කියන්නේ. අනික් කට්ටිය කලබල වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ නම් කියන්නේ නැහැ. නම් කියූප එක නම් විතර අත උසන. නම් කියූප එක නා වෙනකොට වෙන කෙනෙක් අත ඉස්සුව ටීචර් දන්නවා. ගුරු කරන්නේ කියලා. ඒ නිසා නම් අඬ ගහිල්ලෙන් තමයි අපි පන්ති කිද්දේ කැවිලා ඉන්නවද? ආපු නැති ගාණ කීයද කියලා ගණන් කරන්නේ අඬ ගහේ නම් අඬ ගන්න. ඒ වගේ තමයි ගොඩාක් කට්ටිය ඇවිල්ලා ඉන්න වෙලාවේ ආනාපානී ආශ්වාසය කියලා නම කතා කරන්න පුළුවන් නම් ආශ්වාසය අත උසයි. අනික් කට්ටිය අත උසන්නේ නැහැ. ආස්වාසි කියලා නම කතා කරන ප්‍රසවාසය අත උස්සනවා. අනික කටිය අත උස්සන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ආපු වෙලාවේ ඊවනම් පිටිස රජුරන්ට තීස රජුරු මහ විශාල දෙනකක් එක දඩගිනිය ගිහිල්ලා. තීස රජුරු තෙලවුණා මහ පිටිපස්සේ. උදේ ඉඳලා තීස නම කියපු ගාන තීස රජුරු කොච්චර හෙල්ලුම් කෑවද කියනවනම් මේ ලක් පොළවේ රජකම කරන මට නම කියලා කතා කරන්න පුළුවන් කවුද ඉන්නේ කියලා උඩ බලනකොට පේනවා ශ්‍රමණ රූපයක්. උන්වහන්සේ හරියටම දැනගත්ත මේ මටයි කතා කරන්නේ. හැමිතුකෙක් බැලුවේ නැහැ. සේවකෙක් බැලුවේ නැහැ. මුවා කන ඉස්සෙත් නැහැ. හරියටම චිස්ස රජු විතරයි කනේ ඉස්සුවේ. එතකොට කිව්වා සමනාමයන් මහරජ දම්බුදීපයි මාගත. මහරජ මම මේ මහා සමණයාගේ ගෝලෙක් නමදි වෙන්නලා උඹ හම්බෙන්න ආවා. ඉතින් නම කියලා කතා කරලා පස්සේ දැන් දන්නවා මේ අශෝක රජුගේ පණිවිඩ කාර්යයක් කියනවා. තිස්ස වෙනුවට ඒයි කිව්වනම් කොහේ කිව්වනම් හලෝ කිව්වනම් කී දිනේ කුඩ බලයි. එහෙම කිව්වට බණක් යන්නේ බණක් අනක් වෙන්නේ බණක් අනක් වෙන්න හරියටම නම කියලා කතා කරා. ඒ නිසා ආස්වාසිය නම කියලා කතා කරන්නේ මේ මානසිකාරය හරි පැත්තට යෙදවීම පිළිබඳ අපි කරන සරල වක්‍රමයක්. මේ සරල උනාට වැඩි දුරට කියන තැන. ඒකෙන් මොකද කරන්නේ? අපි කාමයට හරිනවා නෙවෙයි කාම සංඥාවත් අතහරිනවා නෙවෙයි කාම සංඥාව අතහැරීමට මට උදව් කරන අරමුණ මේකයි කියලා මම නිසක බවටපත් වෙනවා මේ නිසක බවට දෙන උදාහරණේ නැත්තම් චෛතසික ඒක කියන්නේ අදිමොක්ක චෛතසිකය මේක නැතිකම කියන්නේ අංජ බජා සැකයි වනවනවා අරක දන්නෙත් නැහැ මේක දන්නෙත් නැහැ සැකයි ඉතින් මේ සැකය එන්නේ මානසිකාරය දන්නේ නැති කෙනා. ඒක භාවනා කරලා ගන්න බෑ. ඒක බණ අහලා දැනගන්න. ඒක ප්‍රශ්න කරලා දැනගන්න. ඒක කමඨාන සුද්ධ කරගන්න. ඒකෙත් දෝෂේ භාවනා කරන අගෙන මේ ගුරුවරයා දන්නේ නැහැ. ඉතින් බුදුම පඬිස්සවාංශ කියනවා ගුරුවරයා මේ කතාව දන්නේ නැත්නම් තොගේ විටිම කැලේට නෙලවන්නේ. වල්මත් කරනවා. මහසිකමෙන් තමයි කියන්නේ. හැබැයි මේ මනසිකාර යොදවලා මේකයි කරන්න ඕනේ කියලා ඒ අවංකව ගීගියත් ඇරලාවිලා නීවරණ පීඩා ලැබෙන එකට හරියට කියලා දෙන්න දන්නේ නැත්නම් ඒ ගෝලයාගේ දෝෂයක් නෙවෙයි. ගෝලයා මෙතෙන් ආපු එක එයාගේ ලොකම කැපකිරීම. ඊට පස්සේ ගුරුන් වහන්සේ හරියට කැඳේ ගල බේටුවා වගේ කියන්න ඕනේ. ඔය හුඟ දෙන්නේ කුට ඇහෙන්නේ නැහැ. ඇයි ඒ? ඕනේ නැහැ. බුද්ධි. පනහනකොට බුද්ධි. බුදු වෙන්නේ ඊතන තමයි මෙහෙ එන්නේ. හැබැයි බුදියන එකයි වෙන්නේ. ඌ අපිට තේරෙන්නේ නැහැ කියන. ඒක පිටින් ගුරුවරට කරන්න දෙයක් නැහැ. මේ 100කට තමයි බණ කියනකොට එකෙකුට ඇහුනොත් නැත්නම් එකෙකුට ඇහුනොත් ඒ හොඳටම ඇති. මේ ශාසනය මෙච්චර කල් තොග වෙලඳාමට ගිහිනා සිල්ලර වෙලඳාමෙන් තමයි අවුරුදු 2600 ම ඇවිල්ලා තියෙන්නේ. කවදාකවත් හිතන්න එපා මේ අපිට ඕන ඕන කට්ටිය ඔක්කොට මේක යයි කියලාම අවශ්‍ය කරන විදිහට කරට බීපෙන දැම්මා වගේ මේක තේරෙනවා. අපි රූප කර්මස්ථානට හිත දාන්නේ රූප කර්මස්ථානේ gedara ගෙනියන්නවක්වත් ඒකෙන් ලව සත්කාර ලැබෙන නිසා නෙවෙයි. මේ මාර්ගයෙන් කාමයෙන් සහ කාම සංඥාව ගෙවන් වෙනවා. එතකොට අපි දැන් මේ රූප කර්මස්ථානේ ඉස්මතු කරගන්නේ මානසිකාරයෙන්නේ. අනිත් දේවල් එතකොට ඉබේම අවචාවට ලක් වෙනවා. පැත්තකට වෙනවා. මේ දේ ඉස්මතු වෙනකොට එයා මානසිකාරයේ යෙදවීම පිළිබඳව පරිචයක් ලබනවා. අත්දැකීමක් ලබනවා. යොදවන්න යොදවන්න තමන්ට අධිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. චිත්ත ශක්තිය වැඩෙනවා. හරියට වෙඩි තියන්න, එල්ලෙට වෙඩි තියන්න යනකොට යන්න යන්න එල්ලේ හරිනම් වදිනවා. එල්ලේ හරි නැත්නම් තුවක්ක හොඳ වුණත් මිනිහ හොඳ වුණත් හරියන්නේ නැහැ. ඒ නිසා එල්ලේ වැරදි කියලා දන්නවනම් ඒක ලොකු දෙයක්. ඊගාතරේ එල්ලේ හදන වෙඩි තියෙනවා. එනිසකට මානම කුරුමානම මානම කියන වචනේ තැවිලා තියෙන්නේ මානසිකාර කියන වචනෙන් තමයි හරියට මානනවයි කියලා. යමකට මානනවා. ඒ මෑණින්න කරන්න ඕනේ ඒක වඩා සුවදායකයි. අනික හොඳ නැහැ. ඒ මෑණීම කරා නම් කොකාගතපාවෙ දෙන්න උන්නේ යනවා. ආන් වගේ මේ වැඩේ කවුරුත් වෙන කාටවත් කරන්න බෑ. තමන්ම කරන්න. බොහෝ වරදි. මුණ්ඩකේ බෙල් කියන්නේ කියාට අවු කොච්චර මුණ්ඩ මොන්සම් වීදම් කරන්න වෙයිද දන්නේ නැහැ. වක්කුවත් හරියට ඒ දිහාට එල්ල කරා. කරලා කරලා කරලා කවදාරි මානම හරියයි කියලා හිතම ඒත් හැමදාම හරියන්නේ වරින් වර හරියනවා. ඒ හරිය මානමට යෝනිසමනසිකාරය කියලා කියනවා. හරියන්නේ නැති දෙයකට අයෝනිසමනසිකාරය කියලා. ඒතකොට යෝනිසමනසිකාර වෙනකොට අයෝනිසමනසිකාරය ටික ටික ටික ටික වැඩෙනවා. එතකොට හොඳේ ඉඳලා වඩා හොඳට යන ප්‍රතිපදාව තමයි මම මේ කියලා දෙන්නේ. කාමේ ඉඳලා කාම සංඥාවට යනවා. ඒක වඩා හොඳයි. කාම සංඥාවේ ඉඳලා රූප කර්මස්ථානයට යනවා. රූපෙට යනවා. ඒක වඩා හොඳයි. දැන් රූපෙට ගියේ දාන දීපු කුසලෙ නෙවෙයි, සීල් දකපු කුසලෙ නෙවෙයි, යාඥා කරපු නිසා නෙවෙයි, භාවනා කරපු නිසා. භාවනා කරනකොට මේ ධර්මයේ දන්නේ නැත්තම් මේ භාවනා කරලා මේ මේ ආහක යන දන්නේ නැති මේ ආනපාන හිතිය දන්නේ ඇයි? ඉන්නේ ඉරියවට හිතිය දන්නේ කියලා දන්නේ නැත්තම් ඒ අදිමොක්කේ නෑ, කුසල ඡන්දේ නෑ, ශ්‍රද්ධාව නෑ. ඉතින් කන බල්ලන් ගැහුවා වගේ විද්‍ය පඳුරට විද්‍යාවට වැදුනේ පඳුරට තමයි. නමුත් කවදා හරි හරිය දවසේ තේරෙනවා එහෙම විදලා විදලා තමයි කවදා හරි අතුරේ ඉන්න ආවට වදින්නේ මෙතන ඉන්න ඔක්කොමත් කවුරුත් වරද්ද වරද්ද තමයි ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ මෙනෙහි කිරීම පාවිච්චි කිරීමෙන් අනෙකුත් අරුණු බැහැර කරලා අවශ්‍ය අරමුණට හිත යොදන්න ක්‍රමී විදිය මේ භාවනාව අල්ලගත් එක්කනට පුදුමාකාර සතුටක් එනවා. දැන් අඳුරට විදිල්ලක් නැහැ. ආවට වදින ගාන වැඩි. දෙල්ලේ හරියනවා වැඩි. මේක කරන්න ගියාට පස්සේ අර කාමය පිටිපස්සේ යන කාමයට ගිජු ගතියක් එනවනේ. ඒක මුළු ලෝකෙටම අය කටු වහි කටු උල් කරන්න ඕන කොයි එකක් කාම ලෝකේ තමයි ජීවත් වෙන්නේ. දැන් මේ කාම ලෝකයේ වෙනුවට රූප කර්මස්ථානට හිත යොදන යොදන වෙලාවේ වෙනදට වඩා රූප කර්මස්ථානට යන ගතිය වැඩි වෙනකොට ඒ යෝගාවචරයට එනවා පිරිච්ච ගතියක් අදිෂ්ඨාන ශක්තියක් ඒක ඒකාන්තිම ආධ්‍යාත්මිකයි ආගමිකයි ලාභ සත්කාර නිසා නෙවෙයි වැඩේ හරි හරියන්න හරියන්න කාමයේ පොඩ්ඩක් දුරස් වෙනවා කාම සංඥා දුරස් වෙනවා අරමුණ කිට්ට වෙනවා මෙන්න මේ විදිහට මේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අරමුණක් කිට්ටු කරගන්න, ආද කරගන්න, සමීප කරගන්න, උච්චන්න කරගන්න ඉගෙන ගත්තට පස්සේ ඒ ඇබ්බැහිය ලෝකේ තියෙන කුඩු ගැහුවට වැඩිය සැර ඇබ්බැහියක් මම මේ කතා කරන්නේ. බීමත්කමට වැඩිය සැර ඇබ්බැහියක් මම මේ කතා කරන්නේ. ඉස්ත්‍රි දූර්තයට වැඩිය ඇබ්බැහියක් මම මේ කතා කරන්නේ. සූදු කෙලිනට වැඩිය ඇබ්බැහියක් දැන් තමයි තේරෙනවා මානසිකාරයේ අවශ්‍යතාවය යෙදවීමේ සූර භාවය වැඩි වෙනවා. ඉතින් මෙතනදී මේ පොඩ්ඩක් මාර්ගයෙන් යහට ගිහිල්ලා මම මතක් කරනවා බෞසුතු භාවයේ සඳහා මේ බහාශී ස්වාමීන් වහන්සේ අපට මෙනෙහි කිරීම ක්‍රමයේ කියලා දීලා තියෙනවා. ඒ නිසා අපි වාඩි වෙලා භාවනා කරනකොට ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරන්නේ කාමී සහ කාම සංඥාව දුරු කරලා ආස්වාද ප්‍රසවාස ඉස්මතු කරගන්න. ඒකයි මම මෙතෙක් කළා කිව්වේ. නමුත් අපි හිතමු යම් වෙලාවක ආනාපානට හිත යන්නෙම නැතුව දිග්ගටම වේදනාවක් එනවයි කියලා. රිදෙනවා රිදෙනවා රිදෙනවා කරන්න බෑ. ඒ වෙලාවට මහචීසයට සඳහන් කරනවා දැන් ආනාපානේ නෑනේ දැන් වේදනාව ආනාපානේ තලාව බාගෙන ඉස්මතු වෙලා. ඒ වෙලාවට වේදනාව මෙනෙහි කරන්න කියලා. ඒ එලිමස් මතු කරන්න ඕනේ තා නෙමෙයි. එයා මතු වෙලා. එයා ආනාපානට ඉඩ දෙන්නේ නෑ. ආයි වෙලාවේ මේ ආපු කෙනා මෙයයි කියලා දැනගන්න ආනාපානේ යඩවත් කරගෙන වේදනාව આવොත් මෙනෙහි කරා. ආනාපානේ යඩවත් කරගෙන හිතවිලි આવොත් මෙනෙහි කරා. ආනාපානේ යඩවත් කරන සද්දයක් આવොත් මෙනෙහි කරා. නමුත් යම් වෙලාවක සද්ද තිබුණට වේදනා තිබුණට හිතවිලි තිබුණට ආනාපානේ පේන තරම් දුරක තියෙනවා නම් ඔය එකක්වත් මෙනෙහි කරන්න එපා. ඔය මෙනෙහි කිරුවොත් ආනාපානේ යට කරගෙන ඔයා ගෙටේ. ඒ නිසා බාහිර අරමුණ මෙනෙහි කරන්න ඕනේ කරන්නේ ආනාපානෙට බාධා කෙරුවොත් තලාව බාගෙන යා මතු උනොත් විතරයි. මේක හරිම අමාරුයි මෙහෙම කිව්වට තේරුම් ගන්න. ඒ නිසා උගදෙනේ එනේන හැම අරමුණම වෙණී කරන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ මොකද්ද? මේ ඔටුවට ගේ දුන්නා වගේ හැම අරමුණක්ම ඉන්න පටන් ගන්නවා. මෙනෙහි කරන්ඩ මූල කර්මස්ථාන. මූල කර්මස්ථානයේ පෙනෙද්දී නැත්නම් මූල කර්මස්ථානයේ ඇසුර පවතිද්දී එතන මූල කර්මස්ථානේ පේන තෙක්මානේ තියේදි මොන සද්දයක් ආවත් මොන වේදනාවක් ආවත් මොන හිතවිල්ලක් ආවත් මෙනෙහි කරන්න යන්න එපා. ඒ පේන මූල කර්මස්ථානේ සරණයි. යම් වෙලාවක මූල කර්මස්ථානේ ඉක්මවගෙන තලාව බාගෙන වේදනාවක් සද්දයක් ආවොත් හිතවිල්ලක් ආවොත් මෙනෙහි කිරීම කරන්න. එතකොට Taman ඉන්නේ අරමුණේ නිවෙන බව දන්නවා යම් වෙලාවක ඒ අරමුණ ගියාට පස්සේ නැවතු මූල කර්මස්ථානට එන්න පුළුවන්. ඒක අපි නතර කළා දැන් අපි යනවා කතාවට. දැන් අපි ආනාපානේ මුලේ තුනට මුණ දාගෙන ඉන්නකොට දැන් මෙනෙහි කිරීමේ හටන හරහා මෙනෙහි කිරීමේ යුද්ධය හරහා ආනාපානේ ඉස්මතු වෙච්ච යෝගාවචරයට සමාධිය නොයෙන්න ප්‍රධානම බාධාව මෙනෙහි කිරීමමයි මේ මෙනෙහි කරනකොට ඒක සමාධිගත වෙන්නේ මොකද ඒක ක්‍රියාත්මකයි දැන් මේ යෝගාවචරයට ඕන වෙනවා මෙනෙහි නොකර පුරුද්දට හැබ්බැහියට ආනපන ඉස්සරහින් තියාගෙන පුළුවන් නම් වඩා හොඳයි. ඒ නිසා මෙනෙහි කරලා කරලා කරලා යම් තැනකදී මෙනෙහි නොකලත් මූල කර්මස්ථානයේ ඉස්සරහ තියාගෙන පුළුවන් තැනකට එද්දී මෙනෙහි කිරීම කරන්න ගියොත් කුරේ ගෙවිලා වගේ භාගයට වුණා යන්නේ අඩමාණයට ඊට පස්සේ භාවනා කරනවා ඊට පස්සේ සමාධියට යන්නේ ඒ නිසා කොතෙන්දී මෙනෙහි කිරීම කරන්න ඕනේද කොතනදී මෙනෙහි කිරීම නතර කරන්න ඕනේද කියන එක හරිම අමාරුයි තේරුම් ගන්න මේ ඔල මොට්ටල මොලයක් එක්ක. ඒක පොඩි උපක්‍රමයක් විතරයි. මේ කියනවා කියන්නේ නිවන නෙමෙයි. යම් වෙලාවක අරමුණු දඟලනවා නම් බොහෝ කොට හිතුවක් කාරණා අවශ්‍ය අරමුණු මතු කරගන්න මෙනෙහි කරා. අපි මේ වෙලාවේ නිදර්ශන කරගත්තා ආනපාන. මෙනෙහි කරා. යම් වෙලාවක තමයි තේරෙනවා නම් මෙනෙහි නොකරම ආනපානේ Tamanට නතු කරගන්න පුළුවන් කියලා උත්සාහයක් කරන්න ඒ උත්සාහය කියනවා ආර්ය පරිශ්‍රණය කියලා. මෙනෙහි නොකරම අරමුණ මූණට මූණ දාලා තියාගෙන පුළුවන්ද කියලා. එතකොට තේරෙනවා දැන් ගුණ බැඳලා උට ගහන්න ඕනෙත් නැහැ අඳුර පාන්න ඕනෙත් නැහැ ඌ අදිනව කරන්නේ. දැන් කැලෙන් ගත්ත ගොනිකුට ඔය වැඩේ කරන්න බෑ. කරත්තට බැඳව ගමන් කරන්නත් බෑ. එතකොට ගහන්නත් ඕනේ අඳුර පාන්නත් ඕනේ දෙල්ලම් කළා යන්න පස්සේ පුරුදු වුණා නම් පුරුදු වෙච්චි ගුණාට ගහනකොට කෝකද ගුණා කියලා කියන්න බෑ. ගහන්නේ කාද ගුණා, කර්තද්දී කාද ගුණා කියන්න බෑ. ඉතින් ගුණා පිටිපස්සට ලබන්නවා මමද ගුණා පිටිපස්සෙන් ඉන්නේ කාද ගුණා කියලා. ඒක තමයි භාවනා වර්ධිනවා කියන්නේ ගුණා හැරිලා බලනවා පිටිපස්සේ. මේ මිච්ච ලස්සන කරත්තදී ඌ ගහන. ඌ ගල් කවිකේ. ඌ අඬරපන්. අන්නේ විලාදී අඳුරේ නතර කරලා ගැහිල්ල නතර කරලා මේ යන ගුණාට මේ යන වැඩ පිළිවෙලට අනුග්‍රහ කරනවා කියන එක බෞද්ධයෙකුට නම් කරන්න බෑ. බෞද්ධයෝ ඒ තරම් ඔල මුට්ටලයි. දන්නේ නැහැ කොතනද භවනාව කොතනද මෙනෙහි කිරීම නැතර කරන්න ඕනේ කියලා. මේක මම කියනකොට හිතේ දෙනවා ඇති මම දන්නවා ඒක හිමි තෙරෙදී කියලා. නමුත් මම දෙනවා නිදර්ශනයක් සර්වචන් වහන්සේ සමත භාවනාවට සම්බන්ධ කරලා කියන හැටි. සර්වචන් වහන්සේ සඳහන් කරනවා ඊගේ නික්මිලා නීවරණ බාධා සහිතව භාවනා කරන යෝගාවචරයේ හිත නිතරම කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන පහෙන් මොහොතයිනට ගියම රැළ ගහනවා වගේ නිතර පෙළෙනවා. අන්නේ පෙළෙන යෝගාවචරය යම් දවසක කාමච්ඡන්දේ වෙනකොට හිතේ ඒකාග්‍රතාවයත් ව්‍යාපාදේ වෙනකොට ප්‍රීතියත් නිදිමත කම්මැලිකම් වෙනුවට විතක්කයක් උද්දච්ච කුක්කුච්ච කියන ගතිය වෙනුවට සුඛයක් විචිකිච්ඡා වෙනුවට විචාර බුද්ධියක් යොදවලා හිත අරමුණේ අන්තම් පවත්න්න පුළුවන් වෙලාවක් එනවනේ කාමයක් නැහැ කාම සංඥාවක් නැහැ අරමුණේ කියන්නේ රූප කර්මත්තානේ පවත්න වෙලාවෙදී ආ අර ධ්‍යාන වලට කිට්ටු කරන උපචාර මට්ටමක ඉන්නවා තාම ධ්‍යාන මට්ටම වෙලා නැහැ. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විරති. යා විතක්ක ਵਿਚාර දෙකෙන් මෙනෙහි කිරීම හරහා අරමුණ රස බැලීම හරහා මේ අරමුණ දැපෙන දමාගන්න. හිත කීකර කරගෙන නීවරණ බහත බලන්න. පළවෙනි ධ්‍යානයේට එළඹ වාසය කරනවා. හැබැයි දිගටම මෙනෙහි කරන්න ඕන. මෙනි නොකරපුවම හිත පිට යනවා. එතකොට හරකට ගහන්න බෝන. ගහලම කරත් ඇදින පුරුදු කරනවා. එහෙම නැත්නම් දීඹට දාගන්න ඉස්සෙල්ලා ඔරුව දියත් කරපු ගමන් නිටතරම හබල් ගන්න ඕන. දීඹට යනකම් හබල් ගන්න. හබල් ගෑවේ නැත්නම් රැළ ඔරුව ගෙනල් දානවා ඉවුරට. අන්නේ වගේ යම් කිසි කෙනෙක් සවිතක්කං සවිචානං විවේකජං පීචි සුඛං කියන විතක්ක ਵਿਚාර සහිත ප්‍රීති සුඛ සහිත ප්‍රමධ්‍යාන යනවායි කියලා කියන්නේ එයා දන්නවා මට අරමුණේ හිත තියාගෙන පුළුවන් හැබැයි පොර කන්න. හැබැයි මෙනෙහි කරන්න. හැබැයි මනස කාර්යය පවත්වන්න. ඒක විපස්සනා කරනකොටත් හම්බ වෙනවා. නමුත් සමථදී පුත්‍ර ඥානාංශික නම් වශයෙන් කියන නිසා මම මේ වෙලාවේදී ඒක උපමාවකට ආදර්ශකට ගන්නවා. දැන් දැන් බුදුරජාණන් වහන්සේ දෙවෙනි ධ්‍යානයේට යෝගාවචරය යොමු කරන වාක්‍ය පාඨය බලන්න. දෙවෙනි ධ්‍යානය කියන්නේ අවිතක්කං අවිචාරං විවේකජම් පීති සුඛං ဒ ුතිය ඥානං උපසම්පජ්ජ විහෙරති. අර මෙනෙහි කිරීමෙන් තොරව ඉතක්ක ਵਿਚාර කරන්නේ නැතුව ප්‍රීති සුඛ ඒකාග්‍රතාව විතරක් කියන දෙවෙනි ධ්‍යානය යනවා. ඒ කියන්නේ ප්‍රීතිය ඉස්මතු වීමට ප්‍රධාන බාධා වෙන්නේ විතක්ක ਵਿਚාර දෙක. නීවරණ නැති කරන්න ඒක උදව් වෙනවා. නමුත් පිටිපස්සේ තියෙන හොඳ ප්‍රණීත නීව මේ ඉන්ද්‍රිය ධර්ම ධ්‍යාන ධර්ම මතුකරනද විතක්ක ਵਿਚාර බාධා කරන නිසා යා විතක්ක ਵਿਚාර අතහරින්න ඕන. අතහරින්නේ කී කරුව භාවනා යන වෙලාව. අර පොරොන්ට මූණට මූණ දාලා ඉන්න වෙලාව අපි සක්මන යනවායි කියලා. සක්මනේ නිසින් ඉඳ සක්මන යනවා. එයාට පුළුවන් නම් වම දකුණ මිනී කරන්න ඕනෙත් නෑ. ඔසවන තබන මිනී කරන්න ඕනෙත් නෑ. ඔසවන යවන තබන ඕනෙත් නෑ. මං ඇවිදින බව දන්නවා. සියල්ලම බොහොම සාන්තව සිද්ධ වෙනවා. අනායාසින් ඒකට යා බලනවා. මිනී කිරීම කැළම නැතුව මේ කය බොනික්ෙක් වගේ ඇවිදින්න යන්නේ. එතකොට යාට මේ මෙනෙහි කිරීම සඳහා ගත කරන ශක්තිය නැතිවීම නිසා ඒ ශක්තිය ප්‍රීතිය සඳහා යෙදෙනවා. එතකොට අවිතක්ක වූ අවිචාර වූ ප්‍රීති සුඛ සහිත දෙවෙනි ධ්‍යානෙට යනවා. මේතන ගියාට පස්සේ මෙයාට තේරෙනවා දැන් වාහනේ ආශයන්තර ඕටෝ පයිලට්ින් දැම්මා වගේ. යාහනේ වාහනේ විදිහින් දැන් අදිනවා. මේ දෙක බොහොම අමාරුවෙන් තමයි කාමත ඇරියේ. කාම සංඥාවත ඇරියේ. දැන් මූල කර්මස්ථානයේ ඉබේම හිතේ හිටිනවා ප්‍රීතිය සහිතව වැඩේ ගමන යනවා. දැන් මම ගෙනියනවා කතාව පොඥංග ධර්ම වලට. පොඥංග ධර්ම වල අපි ගිය මාසේ ඇත්ත ඇත්තට මේ ඉස්සල මාසයකට වෙලා මේ පීටි සම්බොජ්ජංගේ තමයි කතා කරන්නේ. ප්‍රීති සම්බොජ්ජංගේ මතුවෙන්න නම් කාමයේ අයින් වෙන්න ඕනේ, කාම සංඥාව අයින් වෙන්න ඕනේ, විතක්ක ਵਿਚාර අයින් වෙන්න ඕනේ. අයින් වුණාට පස්සේ Tamanට හුස්ම ගන්න වාරයක් පාසා ප්‍රීතිය පහළ වෙනවා. මොකද දැන් බාධාකින් තුරෝ හුස්මමයි හිතතියි. මේක ආනාපාන සති සූත්‍රයේ සඳහන් කරන්නේ පීති පරිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති පීති පරිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති අතර ප්‍රීතිය ප්‍රමෝදේ පිනායන ගතිය තියෙනවා. හැබැයි ඒකට යට වෙන්නේ ආනාපානෙමයි බලන්න. බලන බලන ආනාපානෙ ප්‍රීති ප්‍රමෝද පහළ වෙනවා. මීට පස්සේ දැන් අද ඕන්න දැන් තමයි ඕන්න අද දවසේ මාතෘකාවට දොර අරින්නේ. අද තියෙන අපිට සුඛපටි සංවේදී අසසිෂාමීති සික්කති සුඛ පටිසංවේදී පසති සාමිති සික්කති කියන ආනාපානසති පාඩය ආනාපානසති සූත්‍රයේ තියෙන පාඩය සමාන්තරව ගමන් කරනවා ප්‍රීති සම්බොජ්ජංගයට පස්සේ සුඛ සම්බොජ්ජංගය නැත්නම් පස්සද්දි සම්බොජ්ජංගේ මතුවෙනවා. මේ පස්සද්ධිය හෝ ඊට වැඩිය බොරපු සුඛයට යන්න නම් අර ප්‍රීතිය පිටු දකින්න. මෙතෙක් වෙලා අපි කාමයේ පිටු දැකලා කාම සංඥාවට ගියා. කාම සංඥාව පිටු දැකලා රූපෙට ගියා. ඒ රූපේ අපි තිබ්බ විතක්ක ਵਿਚාර හරහා දැන් විතක්ක ਵਿਚාර පිටු දක්ලා ප්‍රීතියට ගියා මේ ප්‍රීතිය පිටු දකිනකම් ප්‍රීතිය අනින් කරනකම් පස්සද්දි සම්බොජ්ජංගයට යන්න බෑ ඒ නිසා යම් කිසි කෙනෙක් ප්‍රීති සම්බොජ්ජංගයට ඇලුනොත් එයා ගමන නතර කරගන්න ඉස්සරහට යන්න බෑ ඒ නිසා අපිට කවදාකවත් වඩා හොඳට යන්න බෑ මේ හොඳ අතාරින්න නැතුව ඒකයි මම කියන්නේ බෞද්ධයට අමාරුයි මේක මොකද බෞද්ධයා හැම වෙලාවෙම හොඳේ ඇල්ලා බදා ගන්න හොඳේ අල්ල බදා ගන්න බදා ගන්න වඩා හොඳ කියන්න බෑ ඒ නිසා සුද්ධෙක් කියලා කියනවා වඩා හොඳ ලබා ගැනීම සඳහා Tamanට තියෙන ප්‍රධාන බාධාව තමයි Tamanගේ හොඳකම හොඳ ඉන්න තාක්කල් වඩා හොඳ කියන්න ඉතින් ඒක නිසා භාවනා කරනකොට ක්‍රමයෙන් පටන් ගන්නකොට අපි හිත තියෙන කාමේ ඊට පස්සේ අපි කොහොම හරි මේ ව්‍යාපාද උද්දච්ච කුච්ච කාමච්ඡන්ද ආදී නීවරණ දැනගෙන ඒක නරක දෙයක් නෙවෙයි ඒක කාමයේ අයින් වෙනකොට මතුවෙන එකක් හොඳ එකක් ඊට පස්සේ ඒක ප්‍රයෝගයෙන් රූප අරමුණක් මාර්ගයෙන් අයින් කරනවා ඒ සඳහා අපි මෙනෙහි කිරීම විතක්ක ਵਿਚාරේ පාවිච්චි කරනවා නමුත් එයාගේ කෘත්‍ය හමාර වෙනකොට විතක්ක ਵਿਚාර දිගේ කෘත්‍ය හමාර වෙනකොට ඒකට හැලෙන්න දෙන්න ඕනේ එතකොට ප්‍රීතිය මතුවෙනවා විතක්ක ਵਿਚාර එතෙන්ට එනකන් අත් උදව්කාරයෙක් තමයි හැරමිටියක් තමයි නමුත් ප්‍රීතියට බාධායි. ප්‍රීතිය එන්න විතක්ක ਵਿਚාර දෙක තමයි එකම බාධා. ඒ කියන්නේ මෙනෙහි නොකරමින් අනායාසයෙන් භාවනා කරන්න පුළුවන්කම තියෙද්දී යම් කිසි කෙනෙක් නොදැනුවත්කම නිසා මෙනෙහි කිරීම මනසිකාරය වුණාට වැඩිය කෙරුවොත් යාට භාවනා ප්‍රීතියට යකට හම්බ වෙන්නේ නැහැ. යා හැමදාම මෙනෙහි කර කර වෙහෙසටපත් වෙනවා. කමඨාන් සුද්ධ වෙලා නැහැ. වඩා හොඳට යන්නේ හොඳේ නතර වෙනවා. යම් දවසක ප්‍රීතියට ගියාට පස්සේ ඒක හොඳ වෙනවා. හැබැයි ඊට ඉස්සරහ තියෙන පස්සද්ධිය වඩා හොඳ දෙයක් පේන්න හදනකොට මේ ප්‍රීතියට තියෙන කෑදරකම ප්‍රීතියට තියෙන ආශාව අතහැරියේ නැත්නම් පස්සද්ධියට යන්න බැහැ. ඉතින් ඒක නිසා මේ ධ්‍යා මේ නීව මේ බොජ්ජංග ධර්ම වල ඉහළ ඉහළ බොජ්ජංග වලට යන්න නැත්නම් වර්ධනය වෙන්න වෙන්න මිත්‍යක් ආශාවෙන් රැස් කර පහළ පහළ දේවල් අතාරින්න. ඒකට උපමාවක් කටුකුරුන්දී ස්වාමීන් වහන්සේ මතක් කරනවා. අපි ඉනිමඟක නගිනකොට උඩ තියෙන ඇඳ ඇල්ලුවේ නැත්නම් යට තියෙන ඇඳ අතාරින්න බෑ. යට තියෙන ඇඳ අතාරින්න ඕන නම් උඩ තියෙන කල්ලන්න ඕන. උඩ තියෙනක හයියෙන් අල්ලන්න ඕන. ඒ නිසා භාවනාව කියන්නේ අතහැරීම කියලා සමහරු පටලවාගෙන තියෙනවා නෑ. හයියෙන් ඇල්ලිලා කල්ලන්නේ මොකද්ද? වඩා හොඳ දේ හයියෙන් අල්ලනකොට සාමාන්‍ය දේ හොඳ දේ මේ මත ඊට පස්සේ ඒ අල්ලපු එකට උඩ අල්ලනකොට අර යට තියෙන පාදම අයින් වෙනවා. ඉතින් මේක සාපේක්ෂතාවය කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් බෞද්ධයා කොච්චර නිච්ච සංඥාව ඉන්නවද කියනවනම් එයාට මේ මූල කර්මස්ථානය හම්බුච්චාම ඒක මෙනෙහි නොකර පාලනය කරන්න පුළුවන් ගතිය වඩා හොඳයි කියලා කිව්වොත් තේරෙන්නේ නැහැ. එයා ඒ තියේදි මෙනෙහි කරන්න. ඉතින් ඒකකොට වෙහෙසයි ඒක හදියට බබා නිින්ද ගියාට පස්සෙත් නැලවිලි කවි කියනවා. බබා කෙනෙකුට මල කරදරයක් නෑ දැන් මේ. යාට ඕනේ නිස්සද්ද භාවයේ නිින්ද යනකම් අම්මගේ නැලවිල්ල හොඳයි. දැන් නිින්ද ගියාට පස්සෙත් ඔට්ටෙට ගහ ගහ හොල්ල හොල්ලා උඹේ තාත්තා කලුම කල්ලුයි උඹේ අම්මා සුදු පසුදුයි උඹ විතර මම එළ උඹ නලවන මාත් කලුයි උඹ විතරත් තලෙල්ලුයි කියලා බබාට ගහන්න කියොත් එහෙම. අර නිින්ද ගිය බබා කැළඹෙනවනේ. කලුවර කොට වෙලේ වැනේ උඹේ ඔළුව මෙතන වෙන්නේ කියක බබා නින්ද යනකොට නැලවිලි කවි අඩු කරන්න. දැන් අම්මලාට නැලවිලි කවි දන්නේ නැහැ අම්මලා නලවන්න වෙලා කිව්වේ. මොකද ආය අම්මලා ලකුවලා අරු හදවන්නේ. එහෙම නැත්නම් දේකියා සෙන්ටර් එකට දාලා හදන්නේ උන් තොක බිස්නස් එකට කරන්නේ දරුවා හදන්නේ. දුසින් ගණන්. උන්න කවදාකවත් ඕවා ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ හැම අපේ සිංහල ගැමි ක්‍රමේ තියෙන විදිහට නැලවිලි කවි ඕන කරලා තියෙන්නේ බබහනින්ද යනකම්. ඊට පස්සේ අම්මා නැවේ කවි නඩ කරන් කියලා බබදුයි කරනවා. ඒක දන්නේ නැත්නම් බබා කියලා දෙයි කියලා නැගිටලා අම්මා කටවහ ගනින් කියලා කියයිද බබා? පුළුවන් නම් කියයි උඩට බහ තේරෙන්නේ නැහැ. ඒකයි වෙලා තියෙ වගේ තමයි අරමුණ කීකර වුණාට පස්සේ ඒක ඉබේම යන්න යන කාර්ය පරිශ්‍රණයකට වැටෙනවා. අන්නේ ආර්ය පරිශ්‍රණය කරන්න බැරි කෙනාට කොච්චර කමඨාන සුද්ධ කරාද අර තේරෙන්නේ නැහැ කියන්න තේරෙන්නේ නැහැ මේ කියන එක තේරෙන්නේ නැහැ එතකොට තාම බොජ්ජංග මට්ටමට ගිහිල්ලා නැහැ භාවනාවක් යනවා යා වෙන කෙනෙකුට වැඩිය හොඳයි ධනොත් දෙනවා සිලුත් රකින්නවා වැඩත් කරනවා නමුත් නිවන කියන එක වඩා සියුම් දේ වෙනුවෙන් ගොරෝසු දේ අතහරිනවා කියන එක ඒ අතහැරීමට අතහරින්නේ බොහෝ වටින දෙයක් විචක්ක ਵਿਚාර අතහරිනවා ප්‍රීතියේ නාමයෙන්. ප්‍රීතිය අතහරිනවා පස්සද්ධියේ නාමයෙන්. ඉතින් එහෙම එහෙම එන්නේ එන්නේ රතුළුණු ගෙඩියක පොත්ත ගලවනකොට ගුරුසුම පොත්ත ගැලෙවුවට පස්සේ සියුම් පොත්තක් අඩිය තියෙනවා. ඒක ගැලෙවුවට පස්සේ ඊට වෙඩි සියුම් එකක් තව තියෙනවා. ඒක ගැලෙවුවට පස්සේ තව සියුම් එකක් හම්බ වෙනවා. පතු ගන්න පතු ගන්න ගියාම අන්තිමට ඇතුලේ මොකුත් නැහැ. ඔක තමයි ශූන්‍යතාවය දක්වා යන ගමන ගුරුසු තැන ඉඳලා එක එක එක එක ගලවන ගලවන යනකොට වඩා සියුම් දෙයක් හම්බ වෙන එක බුදුහාමුදුරන්ගේ ආශ්චර්ය ධර්මයක් නෙවෙයි. නමුත් මේ දැන් මට මේ උදව් වෙච්ච විතක්ක ਵਿਚාරය ප්‍රීතියක නාමයෙන් අතහරිනවයි කියන එක අමාරුයි මම මේ පෙන්වනවා. ඒ දැන් මේ ආයාසෙන් ලබාගත් ප්‍රීතිය ඉස්සරහට ලැබෙන්න තියෙන පස්සද්ධියේ නාමයෙන් අතහරිනවා කියන එක අමාරුයි. ඒ මොකද මේ උපයාගත්ත දේ මගියේ කරගෙන මම කරගෙන මගේ ආත්මය කරගන්න නිසා එයා හම්බ ගන්න හම්බ ගන්නදී ගැලෙනවා. නමුත් දන්නවනම් මේ සාපේක්ෂතාවය ත්‍රිඥානාංශික සඳහන් කරන්නේ ඉදන් නිසයි ඉදන් පජහත. මේ නිසා මේක අතහැරපන්. ඊට පස්සේ ඊට වඩා හොඳ එක සඳහා මේකත් අතහැරපන්. ඊට වඩා ඊට වැඩි සිමුදා මේකත් අතහැරපන්. ඒක මේ කල්ැතුව කරන්න බෑ. හරියට දැනගෙන වෙලාවේදී ඒ අතහැරීමේ වැඩපිළිවෙල ක්‍රමයෙන් ක්‍රමයෙන් කරගෙන යන කිනාට පටන් ගන්න ආරම්භක කෙලෙස් ශේෂය බලපාන්නේ කොතනින් කොච්චර කෙලෙස් තියෙන කෙනෙක් පටන් ගන්නකටත් එන්නේ එන්නේ එන්නේ සිුම් දේ හම්බ වෙන ගති හම්බෙන හම්බෙලා ගොරොසු දේ අතාරින හැටි දන්නවනම් මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන තරම් සජීවී නෛර්යානික ශාද්ධර්මයක් දේශනා කරපු කෙනෙක්ද කියලා තේරෙන්නේ මේ එක පියවරක් දෙකක් ඉදිරියට ගිය කෙනෙක් දැක්කොත් විතරයි. එහෙම නැත්නම් හිතනවා මේ වෙලාවට බුදුහාමුදුරුවෝ අපිට කියලා දෙයි. කර්මස්ථානාචාර්යවරු ඇවිල්ලා කියලා දෙයි. කාටවත් ඔතෙන් දෙන්න බෑ. නමුත් තේරුම් ගන්න ඕනේ ගොරෝසු ගොරෝසු දේ අතහරින්න සියුම් සියුම් දේවල්ට යෑම තමයි මේ භජංග වැඩපිළිවෙලේ තියෙන ඊට පස්සේ මේ බොජ්ජංගය මේ බොජ්ජංගේ මේ වඩා ගන්නලද බොජ්ජංගය ස්ථාවර කරගන්න දලදඬු කරගන්න පස්සද්ධි සම්බොජ්ජංගවෝ කෝ කස්සප භාවේ තබ්බං විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්පටි වස්මි වස්සගාණු අදන වස්තග්ග පරිණාමී මේ ලබා දැන් අපි කතා කරගෙන ආවනේ එකක් එකක් ගෙවම් කරලා ගෙවම් කරලා මේ පස්සද්දි සම්බොජ්ජකේ ලැබුණත් ඒක අල්ල බදා ගන්න එපා. ඒක අල්ලන්න සුඛ නම් මේ විදිහට බොහොම විවේකීව. මේකත් අතාරින්න වෙනවා. ඊගාවට ඉන්න සමාධිපත් සම්බොජ්ජන්ගේ අවශ්‍ය නම් මේකත් අතාරින්න වෙනවා. අතාරින්න නිර්දී හොඳ එකක් වෙන නිසා ප්‍රීතිය අත්හැරීම සඳහා ගන්න පස්සද්දි සම්බොජ්ජන්ගේ අතාරින්න පුළුවන් වෙන විදිහට සුපනම් විදිහට අල්ලන එකට බුදුහාමර කියන්නේ විවේක නිසිතං. විවේකිය මේක විරාග නිසිතයි බුදු රාග කරන්න එපා. නිරෝධ නිසිත මේකත් ගෙවන් වෙන සුළුට කරන්න මොස්සක පරිණාමයෙන් අතාරින්න වෙන දෙයක් වශයෙන්. ඒක නිසා මේක දැඩි ලෙස අල්ලන්නත් ඕනේ. ඉවර වෙනකොට අතාරින්නත් ඕනේ. අන්නේ වැඩපිළිවෙල ඉදන් නිසා ඉදන් පජාත මේක නිසා මේක අතාරපන්. ඊට පස්සේ මේක නිසා මේක අතාරපන් කියන සන්දර්භය නැත්නම් ඒ දර්ශනය බුදුජානසු ඕපනයික කියන ගුණයෙන් තමයි සඳහන් කරන්නේ. ඕපනයික කියලා කියන්නේ ධර්මයේ විශ්ින් ඔබ වඩා සියුම් තැනකටපත් කරනවා. ඒකට ගුරුසුද්ධිය ගැන ආයෙ හැරිලා බලන්න එපා. ඒ දෙයට ගියාම ඊට වැඩිය වඩා සියුම් දෙකට ආයෙ යොමු කරනවා. ඒකෙන් තවත් වඩා සියුම් දෙකට යොමු කරනවා. ඒක තමයි ධර්මයේ තියෙන අපි කියන්නේ සක්කාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඕපනයික කියලානේ. උපනයිනික. ඒක කරන්න දෙන්නේ නැති අපේ තියෙන දැනුම. අපේ තියෙන ඔලමලකම්. අපේ තියෙන මෝඩකම ඒ අහුවෙච්ච දේ අල්ලම දාගන්නේ. අහුවෙන අහුවෙන දේ කැප කරමින් ඊගාට තියෙන සියුම් දේ තලා යන මේ ශිල්පේ තේරෙන්න ශිල්පේ තේරෙන්න ගුරු ස්වාමීන් වහන්සේලා කියනවා තමන්ගේ හිත වොච්චංග මට්ටමට ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ එකක් අතරින්නේ තව එකක් අල්ලන්නේ යල්ලන එක සියුම්. මම මෙතෙක් කල මේක කණාබල්ලංක ගහාවේ දැන් තමයි තේරෙන්නේ කියලා Tamanට මම දැන් නිවනටයි මේ යන්නේ ලාභ සත්කාරයටවත් වෙන වාචිකට නෙවෙයි නිවනට යන්නේ දැනුයි බොජ්ජංග වැඩිනේ දැනුයි සියුම් දෙය තේරෙන්නේ කියලා වැටෙන මට්ටමට එනකොට ඒ යෝගාවචරයාගේ ඇතුළත පෞරුෂත්වයේ යෝගාවචරයාගේ ඇතුළත තියෙන රුචි අරුචිකම් වල පැහැදිලි වෙනසක් ඇති වෙනවා අර මෙතෙක් ගෙනාපු මේ මම රජ වෙන්න ඕනේ ලොකු වෙන්න ඕනේ අයියා වෙන්න ඕනේ අක්කා වෙන්න ඕනේ මාන්නය ඇති කරන්න ඕනේ තණ්හා ඇති කරන්න ඕනේ කියන ඒවා නිකන් විහිළු බවටපත් වෙලා ඒවා නිකන් මේ හාස්‍යජනක දෙයක් වඩපත් වෙලා බුදුහාමුදුර අපිට මොකද්ද දීලා තියෙන්නේ මේ දැක් මේ දේ ඇල්ලුවොත් ඉදිරි ගමන්ට මේකම බාධායි ඉදිරි ගමන ඕන නම් මේක අතහැරලා ඊගාට සුන්දේ අල්ලන්න ඊට පස්සේ තව සීම් එකක් තියෙනවා. ඊට පස්සේ තව සීම් එකක් තියෙනවා. මේක ගෙවි ගෙවි ගෙවි ගෙවි යන ගමනක් තියෙනවා. ඒක නිසා මේ යෝගාචරය කතා කරනකොට මේ ආලෝකිත ආශාවල් තියෙනවා, ප්‍රීතියට ආශාවල් තියෙනවා, පස්සද්ධියට ආශාවල් තියෙනවා, සුඛයට ආශාවල් තියෙනවා. මේ හැම එකක්ම බරු කොකු කොක්ක ගැඹුරු වගේ. ඉදිරි ගමනට බාධායි. ඒව නැතුවත් බෑ. ඇතුවත් බෑ. ඉන්සබ්දුඥානසේ දේශනා කරන හැම වචනයක්ම පිළිකා ජනකයි. බුදුරජාණන්සේ වරක ප්‍රීතිය ගරු කරනවා විතක්ක ਵਿਚාරතාවේ. ඊට පස්සේ ඒක නිගරු කරනවා ප්‍රසද්ධියට යනවා. ජවොත් බුදුහාමරගේ ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට ප්‍රීතිය ඕන දිල ඔව් කියනවා. ස්වාමීන් වහන්සේ භාවනා දිනුනට ප්‍රීතිය අතහරින්න ඕන දුත් ඒත් ඔව් කියනවා. එතකොට බේනේ බුදුහාමර වචන දෙකක් කතා කරනවා. ඕනද කියලා ඇහුවත් ඒත් ඔව් කියනවා. අතහරින්න ඕන කිව්වොත් ඒත් ඔව් කියනවා. ඉතින් අපි බුදුහාමරත් එක තරහයි. ඒ මොකද අපි මේ පොත කියවන මිසක භාවනා කරන්නේ නැති නිසා ඒ නිසා අපි හොඳට මතක තියානින්න අපි අද මෙතන ඉන්නේ ඔය ක්‍රමය අපි දන්න නිසා තමයි. අපි මේ වෙනකොටත් ඕකෙන් තමයි ඇවිල්ලා කියනකොට පරිණාමය කියලා කියනවා. natural selection කියලා මේ කවුද චාල්ස් ඩාවින් මතක් කරා අපිට ගොඩාක් දේවල් තියෙනකොට වඩාම සුදුසු වඩාම සුදුසිද්ධිය සලසන වඩාත්ම අර්ථ දීදී සලසන දේ අරගෙන අනිත් සියල්ල අතහරින්න බැරි නම් අපිට කල්ප කීයක් යයිද නැහැ නිවන කියන එක තේරුම් ගන්න. හැබැයි භාවනා ප්‍රතිඵල තියෙනවා. ඔය ලෞකික ප්‍රතිඵල. ඒ ප්‍රතිඵල නිවනට යොමු වෙන්න එහෙම නැත්නම් කියන බොජ්ජංගයක් වඩපත් වෙන්න අපි මේ ධර්මයේ තේරුම් ගන්න ඕනේ. ඒ නිසා නිවනට යනකොට එයා යන්නේ මේක තේරුම්ගෙන. නිවනට අනිසල නිවන දන්නවා. දන්නේ නැතුව මේක කරන්න. මේ කවුරුත් කරලා දෙයි කියලා හිතන්නත් එපා. ඒ නිසා මේ යෝනිසෝ මනසිකාරය කියන හොඳ දේ වඩා හොඳ දේ ඉදිරියේ හොඳ අතාරින්න බැරිකම තමයි අපිට අද වින වෙලා තියෙන්නේ. අපි තියෙන හොඳ ටික අපි බදාගෙන ඉන්නවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ හොඳ හොඳයි. හැබැයි වඩා හොඳ ඉදිරි පිට අතාරින්න දැනගන්න. අතාරියේ නැත්තම් හොඳ ටිකම තමයි අපිට විලංගුවක් ගැහුවා වගේ බරු බැඳා වගේ අපිට කරදර වෙන්නේ. ඒ නිසා ඉසිරට යන්න යන්න අපි උපේ හැමදේම දීපාන්දර කටට එන කුළුපි කුණු කෙලපිඩක් වගේ ටොක් ගාලා තරින්න. කොච්චරද කියනවනම් සර්වචනාංශේ සඳහන් කරලා තියෙනවා ධම්මෝපි වෝ භික්ඛවේ පහතබ්බා අගේ අධම්ම. මානිමේ උඹලා විසින් උපයා ගන්නවද මේ සද්ධර්මයන් අතහරින්න වෙනවා අසද්ධර්මය ගැන කුමන කතාවද නමුත් අපිට වෙලා තියෙන අපි ඉගෙන ගන්න සද්ධර්මයේ පුස්කොළ පොත්වල ලියලා සූර්යයක ගැට ගන්න ආරක්ෂකිත ළඟට තියාගෙන ඉන්නේ. ඉතින් ඒකට අහු වෙනවා. ධර්මයේ තියෙන මේ සූර්යයක ගැට ගහගෙන ආරක්ෂාවට කුපි තියාගෙන ඉන්න නෙවෙයි. ඒ පියවරට යන්නේ ඊගා පියවරට. ඊගා පියවරට යන අන්න ඒ ශිල්පය මුරින් පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා අපි දන්නේ නැති දෙයක් නෙවෙයි. දැන් අවුරුදු 30 40කට ඉස්සෙල්ලා වාහනවල මොඩල් එක පොඩ්ඩක් හිතන්න කියලා. හැම අවුරුද්දෙම වාහනේ මොඩල් එක අලුත් කරනවා. දැන් අද තියෙන මොඩල් එක දිහා හරන් බලන්න අවුරුදු 34 ඉස්සෙල්ලා තියෙන කාර් වලට දෙද කොච්චර දියුණුද? මෙතනින් නැතර වෙයි කියලා හිතනවා. කවදාවත් ලැබෙන අවුරුදු තව මොඩල් එකක් එනවා. ඊට පස්සේ තව මොඩල් එකක් එනවා. එnde එnde එnde මොකද්ද මේ තියෙන දේ ගැන සතුටක් නැහැ. වඩා හොඳ එකක් අප්පා මේක අතහැරියා ඒකට ගියා. මේ විද්‍යානුකූල දෙන්න නිදර්ශන. ඒ නිසා අපි මේක සිද්ධ වෙන දේ බුදුහාමුදුරු දෙන්න න්‍යායානුකූලව භාවනා කරන කෙනාට තේරෙනවා මිසක් ආ විශ්වවිද්‍යාලේ දෙන PhD උගන්නන බුද්ධ ආගම ගැන කතා කරන කාටවත් ගන්න. ජීනකින්වත් ලං කරන්න වෙන්නේ. අනිත් මේකට අහුම්කම් දෙන්න වෙලාවකුත් නැහැ. සහ භාවනා කරන එක නම් මතක තියාගන්න මේ ශාසනය ඇතුළත තියෙන මේ ජීවිතයේම නිවන් දැකිය හැකි. බෑ කිව්වොත් බෑ. නිවන් දකින්න නම් දැන් මේ තියෙන ಗುಣ ටික වඩා හොඳ පොත්කක් වෙනුවෙන් අතාරින්න. එතන ගියපස්සේ ඊට වඩා හොඳ එකක් කමෙන් දුන මේකත් අතාරින්න. ඉතින් මේ අතහැරීම ඇත්ත. හැබැයි අතහරින්න අල්ලන්න මොකද්ද අල්ලන්නේ? වඩා හොඳ එකක් අල්ලන්න. වඩා හොඳ එකක් අල්ලන්න බැන්නම් දන්න දේ අතහැරෙන්නේ නැහැ. ඒක නිසා මේ පිරිස මං හිතනවා මේ වෙනකොට වැහෙන ප්‍රදේශයක් අතහැරලා තියෙන පිරිසක් නිසා මේ ඉදිරියට තියෙන මේ පුංචි සියුම් දේවල් අතහැරීමේ කලාව යෝනිසෝමනසිකාරේ නාමයෙන් තේරුම් ගනීවා තේරුම් අරගෙන මේ භාවනාදී පහළ වෙන ප්‍රීතිය ඉදිර ගෙනියන්නවක්වත් ආඩම්බරයටවත් තියාගන්න නැතුව සුඛය නැත්තම් පස්සද්ධියේ නාමයෙන් මේ ප්‍රීතියත් අතහැරීම තමයි සද්ධර්මය කියලා කියන කියලා දැනගත්තොත් ඒක සජීවී දහමක් බවට පත් වෙනවා ධර්මේ කවදාකවත් භාවනා කරන එකන අව탁සීරුවට ලක් කරන්නේ. ඒ කාන්තේම වඩා හොඳ දෙයකටයිපත් කරන්නේ. අන්නෙවෙනි විශ්වාසයක් නැති කෙනාට ධර්මයේ පිළිබඳ අශ්‍රද්ධාව තියෙනවා. එයාට ප්‍රමාණ. එයාගේ ඔළුව අංජ බජයි. එයාගේ ඔළුව සැකමසුයි. ධර්මයේ පිළිබඳ විශ්වාසයක් තියෙනවා කියන්නේ මොන බාධාවක් මොන අභියෝගයක් මොන බයක් ආවත් එයා දන්නා මීට වඩා හොඳ දෙයකට ගෙනියන්නයි මට මේ හදන්නේ. ඒ නිසා මේ තියෙන දේ අතහැරලා ඒකට යන්න ලෑස්ති වෙනවා නම් ධර්මයේ හැම වෙලාවෙම සජීවී කාකෑල දෙකට කැඩුවා වගේ. ඒක නිසා සම මේ පස්සද්ධි සම්බුද්ධජය ගැන කතා කරන මේ වෙලාවේදී මම කැමති මේ හැම අලුත් ගුණ ධර්මයක්ම ලැබෙන්න දැන් තියෙන එකත් එක්ක බෑ. කේක් එක කණ්ඩායම් අතේ තියන ඉන්නයි බෑ. ඒක කනවනම් කපන්න නැත්නම් විසිකොන්න. නැත්නම් අතේ තියන්න ඉන්නවා. බුදු ඥානද කියන්නේ ඔය තියෙන ටික අතාරින්න එතකොට ඊට වැඩිය හොඳ එකක් ලැබෙනවා. හැබැයි ඒකට ලකුණු පෙළෙනවා. උබ්බංගම පුර නිමිත්ත පේනවා. පේනකොට දන්න ටික අතහැරීම හරහා අපි එන අලුත් නවක නැවුම් දෙයට සූදානම් වෙන්න වෙනවා. මෙතනින් දෙන්නේ මේ ගමනේදී සමාන නැහැ. එක එකන එක එක මට්ටම් වල ඉන්නේ. ඊ ගාවට පැමිණෙන දේ හරිදී තේරුම් අරගෙන මේ ගුරුසු දන්න දේ අතහැරලා ඊට වඩා සියුම් ඒ නොදන්න දේ යෑම සඳහා ලොකු සිල්ලක්කාරකමක් ලොකු පෞරුෂත්වයක් ඕනේ. ලොකු වීරියක් ඕනේ. සියලු දිනාටේ පෞරුෂත්වයේ වීරිය සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවේ නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනා සියලු දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා